තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සබ්බ ධම්ම මූල පරියායං වෝ භික්ඛවේ දේහිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත් භාසිස්සාමි තීති කෞරුණීය යෝගාචර සංග්‍රහයෙන් අවසරයි නිවාස පාට පාදක මාතු සම්බන්ධ කරගෙන අපි මේ බ්‍රහස්පතින්ද දවසේ උදී පවත්වන ධර්ම දේශනාවටයි මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ විපස්සී වාර්තියේ සාකච්ඡා කරපු සූත්‍රෙ හිම කරපු නිසා අද මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන පළවෙනි සූත්‍රය මූලපරියාය කියලා මේ සූත්‍රයේට ව්‍යවහාර භාෂාවේ උගතුන් අතර සම්බන්ධ වෙන්නේ සමහර විටක මේක සබ්බ ධම්ම මූල පරියාය කියලා විස්තර වශයෙන් සඳහන් කරනවා. එතකොට සබ්බ ධම්ම කියලා කියන්නේ සීල ලෝකයේ කියන නැත්නම් සරුවත්න දේශිත සීල ධර්මයන්ගේ මූල කාරණාව. මූල විස්තර විදිය පරියාය දේශනා කිරීමක් විතර සඳහන් වෙන්නේ. ඉතින් මේක සමහර පැත්තකින් බලනකොට අර ජීවනිකාය ආරම්භයේදී පවත්වන භ්‍රමජාල සූත්‍රය වාගේ මේ දෘෂ්ටි සහ මාන සම්බන්ධයෙන් සෑහෙන විස්තරයක් වෙන පැත්තකින් ඉදිරිපත් කරනවා. ඉතින් මේ භ්‍රමජාල සූත්‍රය ඒ 62ක් මිත්‍යා දෘෂ්ටි කතා කරන සූත්‍ර දේශනාව සානි ඒ සංඝයා වහන්සේලා ඒක පිළිබඳව සතුට ප්‍රකාශ කරනවා. නමුත් මේ මූලපරියාය සූත්‍රය විශේෂිතයි. මේ සූත්‍රය අහපු විචුණාචලා මේකට සතුට වෙලා නැහැ. නාබිනන්දති කියලා සඳහන් කරලා තියෙන්නේ අභිනන්දනය කරලා නැහැ. ඒ නිසා පසුකාලීන අත්කතාචාර්යවරු මේකේ ගැඹිරත්වය නිසා දේශනා කරන විලාසයේ ගැඹුර නිසා ඒ ස්වාමීන් වහන්සේලාට ඒක අවබෝධ කරගන්න අපහසු වෙන නිසා එහිලා සතුටක් දේශනා පිළිබඳව අගය කිරීමක් වෙලා නැහැ. ඉතින් අපි අද මේ ආන්නේ ඊටත් අවුරුදු 2553ක් ගත වෙලා ඉතින් එතකොට අපටත් සමහර විටක සූත්‍රය අහලා බණ අහලා සතුටක් ඇති නොවුනට පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ මොකද සරුවත්න දේශනාව සරුවත්න වහන්සේගේ අභිමුඛයේ ශ්‍රී මුඛ දේශනාවක් වශයෙන් අහනකොටත් ඒතර 500කට වැඩි පිරිසක් චු පිරිසක් ඉඳලා තියෙනවා ඒ පිරිසගේ සතුරට හේතුලා නැහැ. නමුත් ධර්ම පිපාසාවෙන් ඉන්න තව පැත්තකින් කියනවා නම් සුතමේ ඥානයේ තියෙන යම් ප්‍රමාණයකට චින්තාමේ ඥාන නැත්නම් අන්වේ ඥාන සහිත බණ භාවනා කරන කෙනෙකුට ඊට විරුද්ධ පැත්ත වෙන්නත් පුළුවන්. නැත්නම් මේ දේ අහලා තමයි මෙතෙක් කල භාවනා විදී තිබිච්ච ගැටලු निराකරණය වීම නිසා නැත්නම් තමන්ගේ කල්පනාවේදී විතර්කවලදී පැනගිච්ච ගැටලු මේ සමහර විටක निराකරණය වීම නිසා සත්‍වක් ඇති වෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ සූත්‍ර වලට අටුවාවපවා ලිවීමේදී මේ ප්‍රශ්නේ බලපාලා තිනවා මොකද මේ දේට සතුට ප්‍රකාශුනේ නැත්තේ කියලා. නැත්නම් අහගෙන ඉන්න අයගේ සතුටට හේතු නැත්තේ කියලා. නමුත් මම හිතන්නේ ඒක අපි ඉතුරු කරමු සූත්‍ර දේශනාව අවසන් වෙනකන් අපි අපේ ඒ පිළිබඳව මතිය කොහොමද කියලා කල්පනා කරා. ඉතින් මේ දේශනාවේ තවත් එකක් තමයි මේක සරුවච්චන් වහන්සේම හිතලා කරපු දේශනාවක්. වෙන විදිහකට වෙන ස්වභාවයෙන් මතුවෙච්ච ප්‍රස්තුතයක් අරගෙන අවස්ථානෝචිතව කරලද දේශනාවක් වෙයි. සර්වචන්නාංශේ මේක මේ පණ භාවනා කරන සාසුංගත වික්ෂුන් වහන්සේලා නැත්නම් යෝගාවචරය දැනගත්තොත් හොඳයි කිය කල්පනා කරලා කත්තු කම්මිතාවසයි එනකන් කියාදීමේ කැමැත්ත ඇතුව දේශනා කරන දේශනාව. ඒක නිසා මේක හිතා ගන්න පුළුවන් ගැඹුරක් තියෙන්න ඉඩ තියෙනවා. මොකද සර්වඥාන්සේ තමන්නාන්සේගේ සර්වඥතා ඥාණින් අවබෝධ කරපු එක මේ සාමාන්‍ය පුතු ජන එහෙම නැත්නම් සාමාන්‍ය කෙනෙකුට මේක දීලා තිබ්බොත් එයාට අන්න බඳ ප්‍රෝජන වෙයි. නැත්නම් එයාට ඒක අවබෝධ ඥානයකට හේතු වෙයි කියලා හිතලා දෙන දෙයක්. නැත්නම් උසස් අධ්‍යාපනයක් වගේ වැඩිපුර අධ්‍යාපනයක් සඳහා දීපයක් කියලා හිතන්න පුළුවන්. ඒ නිසාම ශබ්ද ධම්ම මූල පරියායන් ගෝභික්කවේ දේශිසාන. මහණනි මම තොපට දැන් සීල ධර්මයන්හි මූල කාරණාව මූල පරියාය දැන් දේශනා කරනවා. තං සාදුකං සුනාථ එය මනාකොට ආසව මානසිකරෝථ ඒක හොඳට යනුව මනස මනස මෙහෙවන්න මනස මානසිකාරය යොදවන්න තං සාදුකං සුනාථ මානසිකරෝථ භාෂිස්සාමි ඔන්න මම මේ විදියට කන් යොමාගෙන සිත් නමාගෙන ධර්මයට නැමීගෙන මේක දැනගන්න ඕනෑ කියලා ඇති හැම ව්‍යංජනයක් අනුව්‍යංජනයක්ම අංග ප්‍රත්‍යංගයක්ම අවබෝධ කරගත යුතුයි කියන අවධානය ගත්තට පස්සේ ඔන්න මම දැන් කියන්නයි හදා. නැත්තම් මම ඒ වටිනා ධර්ම කොටාශය කියන්න හදන්නේ ධර්ම ගෞරවයෙන් යුතුව අසපල්ලා කියලා වගේ දැන් සාමාන්‍ය රශ්මිය කතා කරනකොට සිළු දෙනාගේම අවධානය මයි පිටට යොමු කරගන්න නැත්තම් මට අහුම්කම් දෙන්න කියලානේ අපි සභාවක් අමතන්නේ. ආනේ සභාව යමීමේදී ඒ ਸਰවඥාන්සේ Taman දිහාවට කාගේ අවධානය ආකර්ෂණය කරන පාඩයක් තමයි තං සාදුකං සුනාත මානසිකරෝත භාසිස්සාමි. ඒ මනාකොට අසව් මනාකොට මෙනෙහි කරව මම දේශනා කරමි කියලා. එතකොට ඒ රාසසිටන භික්ෂුන් වහන්සේලා එහි ස්වාමීන් වහන්සේ කියලා පත් උත්තර දෙනවා. පිළිවදන් අස්සවනවා. අස්සුවාට පස්සේ තමයි සරුවචන් වහන්සේ ඒ ධර්ම කොටාශයට බහින්නේ. නැත්නම් කිව යුතු කාරණාවට බහින්නේ. ඒකම් කරන්නේ ඒ පිරිස සභාව හසුරුවලා තමන්ගේ වශයට නතු කරගන්න එකයි. අවධානය අවධාරණය අවධාරණය කළ යුතු දෙයක් කියන්නේ ඉස්සලා අවධානය තමන් දිස්ත මතු කර ගැනීම සඳහා. ඊට පස්සේ කාරණාවට බහින්න. ඉද බික්කවේ අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ ආවිනීතෝ. සප්පුරුෂාණං අදස්සාවි සප්පුරුෂ ධම්මේ අකෝවිදෝ සප්පුරුෂ ධම්මේ ආවිනීතෝ. පාඨවින් පාඨවිතෝ සංජානාති. දැන් මේ කිව යුතු කාරණාව තමයි පාඨවින් පාඨවිතෝ සංජානාති ආදී වශයෙන් සර්වචනාංශයේ මේ සූත්‍රේ පුරාවට පෙන්වන තේමාව කරුණු හතරක අට බෙදලා බෙදලා දක්වනවා. මේ කරුණු හතර සූත්‍ර නිමා වෙනකොට අපිට වැටහෙවි රූපය වේදනාව සංඥාව සංස්කාර විඥාන කියන මේ පංචස්කන්ධයට වැටෙනකොට විෂයාකාර වෙනවා. මේ විෂයාකාර ඉස්සල්ලාම රූපය රූපස්කන්ධය මෙතන මේ සූත්‍රයේදී පඨවි කියලා බබාගේ භාෂාවෙන්මයි කියන්නේ. රූප කියලා කිව්වම පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ ප්‍රධාන රූපත් මහා භූත හතරත් ඊගාට උපාදා රූපත් වෙච්චාම ඒක විස්තර ලයිස්ට්ුවක් තියෙනවා. ඒ ලයිස්ට්ුවේ පළවෙනි මේක අරගෙන පඨවින් පඨවිතෝ සංජානාති. පඨවිය පඨවියයි හාඟි. පඨවිය පඨවියයි හැඳිනගනි. කියන එක කියන්න ඒ කියන පුද්ගලයාගේ මානසික වාතාවරණය ඉද බික්කවේ අසුතවා පුතුජාන මහණෙනි මෙහිලා සුතමේ ඥානෙන් තොර අසු විරුතන් නැති එහෙම නැත්නම් අභව්‍ය පුද්ගලෙක් මේ ශාසනයේ වැඩ ගන්නට දක්ෂ නැත්තේ පිනමදි කෙනෙක් මේකට පසු කාලීන අපේ අටුවාචාර්ය වහන්සලා එකතු කරලා තියෙනවා අන්ධ පුතඥයයි කියනවා. අන්ධ පුතඥයයි කියලා කියන්නේ ඒ පුද්ගලයාට මේ ලෝකේ කාම සැප නැත්නම් කාම ලෝකේ සැප මිස කවදාකවත් ඉහාත්මයක් ගැන ආදම ආගමක් ගැන ධර්මයක් ගැන ආධ්‍යාත්මයක් ගැන හැඟීමක් නැහැ ඒක නොදැනුවත්කම නිසා නැත්නම් ඒව ගැන කරගෙන ඉන්න වෙලාවක් නැතිකම නිසා. ඒ කිනාට මේ ලෝකේ වැඩ විතරයි පේන්නේ. වෙන විදිහට කියනවා නම් අපි සාමාන්‍ය වචනේ කියන්නේ කටබඩ පුරවන්න දාන. එහෙම නැත්නම් ඉඳුරම් පිනවීම පිළිබඳව විශාල වශයෙන් ලොකු කරලා සලකනවා. ඉඳුරම් වැඩියෙන් පිනවන එක නා ලොකු පොසතෙක් වශයෙන් ඉඳුරම් පිනවීමට බැරි කෙනා දුප්පතෙක් කාලකන්ණියෙක් විදිහට සලකන කෙනාට තමයි මේ කෙනාව තමයි මේ ਸਰවඥාන්සේ අවධානය කරන්නේ. ඒක සඳහා අන්ධ පු탁ඥය කියලා කියනවා. නැත්නම් අභව්‍ය පුද්ගලයා කියලා කියනවා. අභව්‍ය කියන වචනේ අපේ ලොකු සාංශ පාවිච්චි කරලා තියෙනවා. මේ ශාසනයෙන් වැඩ ගන්න බැරි එහෙම නැත්නම් මේ උග්ගටිතඤ්ඤු විපංචිතඤ්ඤු යෙය කියන කොටස් වලට අහු වෙන්නේ නැති පදපරමය. පදපරමය කියලා කියන්නේ අහුවත් බණ ඒවා මේ වචන මාත්‍ර පමණයි. පදපරමයි. ඉතින් ඒ වගේ ඕනේ උපාධියක් PhD එකක් ගන්න පුළුවන්. නමුත් කවදාකවත් ඒක සීලයක් වශයෙන් සමාධියක් වශයෙන් ප්‍රඥාවක් වශයෙන් ශික්ෂණයක් කරගන්නේ නැහැ. ඒ පාණිවිඩයේ ශාසනයේ හිතට වද්දාගන්නේ නැහැ. ඇතුළට ගන්නෙ නැහැ. හොඳට පද පෙරලන්න දාන්න. ව්‍යාකරණේ දාන්න. ඒ ඔක්කොම දැනගත්තට මේ ජීවිතේ ඒකාන්තයෙන්ම ජීවනක් නැත්නම් ධානයක් මාර්ගඵලයක් සාක්ෂාත් කරන්නේ නැති පුද්ගලයාට කියන අභෞවිය පුද්ගලයායි. ඒක සරුවචනාංශයේ ශ්‍රීමුක දේශනා සදාගෙන අසුතවා පුතුජනෝ. ඒ අසුතවා පුතුජනෝ කියලා මේ නම් කරගත්තට පස්සේ යාගේ ගති ලක්ෂණ කොහොම කාටත් තේරෙන තාලට පේනවා අරියාණං අදස්සාවි. මේ පුදුලට කවදාකවත් ආර්යයන් වහන්සේ නමක් දකින්න ලැබිලා නැහැ. ආර්ය ධම්මේ අකෝවිදෝ. ඒ ආර්ය ධර්මයේලා කිසිම දක්ෂකමක් නැහැ. එහි ඇති මේ කලපුරුද්ද අහපුරුද්ද දකපුරුද්ද කියන මොනම සම්බන්ධතාවයක්වත් නැහැ. ආර්ය ධම්මේ අවිනීතෝ. ඒ විනේනේ කල යුතු, ශික්ෂණය කල යුතු, බයලජ්ජා උපදවිය යුතු යම් වූ ආර්ය ධර්ම කොටසක් තියෙනවා නම් ඒකේ එහෙම ශික්ෂා වෙලා නැහැ. විනීත විනය ගරුක වෙලා නැහැ. බයලජ්ජා උපදවාගෙන නැහැ. ඒක නිසා මේ පුද්ගලයාගේ අර ජම්ම ගතිය, උරුලා ගතිය, එහෙම නැත්නම් පුතුජන ගතිය, අසුතවත් ගතිය, අභෞවිය ගතිය, අන්ධ ගතිය එහෙමම දිගට පවතින. තවත් ඒ වාගේම පర్యాయ පද වැලක් පෙන්වනවා සත්පුරුෂාණං අදස්සාවේ සත්පුරුෂ ධම්මේ අකෝවිදෝ සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. සත්පුරුෂයන් දැකලා නැහැ. සත්පුරුෂ ධම්මේ හික්මිලානේ. සීල සමාධි ප්‍රඥා වශයෙන් හෝ මොනම විදියකින්වත් අහපුරුද්දක් දකපුරුද්දක් කලපුරුද්දක් නැහැ. ඒ වගේම අවිනීතයි එහි මම විනීගරුක විය යුතුයි මනුෂ්‍යකමේ තියෙන විශේෂත්වය මේකයි කියලා කිසිම දාසක ඉස්සට හාංකාවක්වත් ඇවිල්ලා නැහැ. ඒක නිසා ඒ පුද්ගලයා සත්පුරුෂ ධර්මයේ අවිනීත තත්ත්වයක් පවතිනවා. ඒ නිසා මේ එවැනි කෙනාට මේ කියන ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ අකෝ මේ අදස්සාවේ අකෝ විදෝ අවිනීතෝ කියන විදිහට විච්ච පුද්ගලයා කවදාකවත් ධර්මයෙන් වරක් ගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ධර්ම විකුණගෙන ගන්න දැනගනි නැත්නම් ධර්මයේ අනුන්ගේ පව් හොදන්නට කටයුතු කරයි නැත්නම් අනුන්ගේ පව් ව්‍යාපාරී යොදවලා ප්‍රාග්ධනයක් කරගන්න දැනගනි නමුත් කවදාකවත් ඒකෙන් විමුක්ති රසයක් විඳින්නේ නැහැ. ඉතින් මේක හැබැයි ඔය අපි හිතන තරම්ම ලේසිත් නැහැ. ඒ කියන්නේ ෂප්පුරිසානන් දස්සාවි අරියානන් දස්සාවි කියන එක ලේසි නෑ. ඒකට හොඳ නිදර්ශනයක් මම ඔయిత කලින් උත් මතක් කරලා දීලා තියෙනවා. ඒක මේ ත්‍රිපිටකයේ සඳහන් වෙන සිද්ධියක්. ඒක බුරුම රටේ විශේෂයෙන්ම විපස්සනා උගන්වන තැන්වල හොඳ ලස්සනට ඩොක්කක් ගන්නවා වගේ. කොම්බට තමලන්නා වගේ පෙන්ලා දෙනවා. ඒ මොකද මේ පස්වග මහණුන් සරුවච්චන් වහන්සේ සර්වඥතා ඥාණය ලබා ගන්න කලින් සිද්ධාර්ථ තාවස් කාලයේ කරපු දෘඪ දුෂ්කර ප්‍රතිපත්තියේදී තාමත්ම සමීපව ලීගලි වාසය කරමින් දරදී අදිමින් උපස්ථාන කරා. ඒ මොකද ඒ තරම්ම දෘඪ ප්‍රතිපatti. නැත්තම් අත්කිලමතාන් යෝගේ මිනිසෙකුට හිතා ගන්න බැරි ප්‍රතිපatti රකින්නකොට අනිවාර්යයෙන්ම මේවා නම් රකින්නේ ඒ පොඩි පුරුෂයෙක් නෙමෙයි මහා පුරුෂයෙක් කියලා පුදුම ගෞරවයක් ඇති කරනවා. නමුත් මේ ක්‍රමය මූල ධර්මානුකූල වැරදි ඕනට වැඩි කායට වද දීලා කරන්න බෑ කියලා මධ්‍යම ප්‍රතිපදාට ඇවිල්ලා පින්නපාත කරලා යැපෙන්න පටන් ගන්නකොට සරුවචනස්ගේ මස් දාලා ඇඟ සරුවචනස්ගේ නෙවෙයි සිද්ධාර්ථ ගෞතම තාපසතුමාගේ ඇඟ මධ්‍යම ප්‍රතිපදා ප්‍රමාණයට ප්‍රනීත වෙලා එනකොට අර කොට්ටෝ හිත කලකිරීම මියාව කොච්චර නැටුවත් අර රජසැප තමයි හිතන්නේ. ඒක නිසා නැවතත් ඒ රජසැප ඉල්ලනවා. ඉතින් එහෙම දැන් අතපය ආයෙ දෙන මනසට අපි වත්තාන කරන්න මොකටද කියලා තමල ගහලා කියා. ඒක මේ ඒ කියන්නේ රජගා බුද්ධ ගයාවේ ඉඳලා ඊශිපතනේ දක්වා මේගොල්ලෝ පසුබැස්සා. පසුබැස්සලා නන්දකින්ට නොපතන්ට පැත්ත කරලා නිකන් හිටියා. ඉතින් ඒ අතරමැද කාලේ තමයි මේ සර්වඥාචර්ය මධ්‍ය ප්‍රතිපදාවේ මේ සාමිත සාත්‍යන්නේ ලැබලා නමුත් කල්පනා කරා මේ ගැඹුරු ධර්මයේ මේ සත්පුරුෂ ධර්මයේ මේ ආර්ය ධර්මය කාට දේශනා කරන්න කියලා. ඒ වෙලාවේදී ආසන්නෙන් හිටියේ මේ පස්වක මහණුන් තමයි ඒ ආලාර කාලාම උද්දකාරාම පුත්තු කියන තමන්ට රූප ධ්‍යාන අරූප ධ්‍යාන උපදවන්න උදව් කරපු ගුරුවරු ඒ වෙනකොට ධම්මදිව තලයෙන් අයින් වෙලා නැත්නම් මේ පරිලෝකයේ හිටපු නිසා. නමුත් ඒ ඇත්තන් ළඟට මේ සුමාන ගාණක් මේ පයින් ඇවිදගෙන ගියාට මේ ඇත්තෝ දැක්කේ නෑ ආර්යයන් වහන්සේනමක්. මේ ඇත්තෝ දැක්කේ නෑ සත්පුරුෂයෙක්. එතකොට තාම අරිය ධම්මේ සත්පුරුෂ සත්පුරුෂාණං අදස්සාවි අරියාණං අදස්සාවි. මේ පස්නම හිටියේ මේ අපි නම් ඒ චිත්‍රය අඳිනකොටවත් රැස් වීදෙන බුදු කෙනෙක්. භවණක් ගන්න රැස් වීදෙන බුදු රසායන වහන්සේ වඩිනවා කියලා දැක්නහොත් මේ පස්සක මානු කිව්වේ ඇඟතර කරගන්න රජසැප ඉල්ලන අතරපයට සේවකව තියාගෙන හිටපු ජීවිතේ ඕන වෙලයි අපි මේ හොයාගෙන ඉන්නේ. එයාට ඒ යා රජ කුලෙන් ආවයි කියලා අපි ඒකට සම්බොල් නැහැ. අපි නෑ වට උදව්පත්තාන කරන්නේ. අර ඉතින් මේ කුලවන්තකම නිසා අපි ඕනනම් කකුල් දෙක උඩට වතුර ටිකක් තියාගමු. ඕනේ නම් කකුල් දෙක හොදගත්තා වා. කියලා ආසනෙට රෙද්දක් එළුවෙත් නෑ. ඉස්සරහට ගිහලා පාත්‍රය ගත්තෙත් නෑ. උපස්ථාන කරේ නෑ. ඒ කියන්නේ පච්චුත්ථානය කරේ නෑ. ඉතින් ඒ සර්වඥාශ ළඟට ගිහිල්ලා කකුල් ටික හොදාගෙන ඉඳ ගන්නකොටම එයා කට්ටියගේ ඇඟ උණු වෙන්න පටන් ගත්තා. ඒ තිබුණ තෙදට. ඒ දන්නේ නෑ යන්ත්‍රයට මේක සිද්ධ වුණාට තාම ආර්යනාශය නමක් දැකලා තිබුණේ නෑ. තාම සත්පුරුෂයෙක් දැකලා නෑ. සත්පුරුෂාමේ අකෝවිදෝ. ඒ ආර්යනාශය නමක් සත්පුරුෂෙක් තම ළඟට එනකොට හැසිරිය යුතු පිළිගත යුතු පිළිපැදිය යුතු ඒ ආගන්තුක සත්කාරයේ දක්ෂ නෑ. හැබැයි මේ අත්තු බොහොම සාමාන්‍ය ලෝකේ හැදිච්ච මිනිස්සුયો නමුත් මේ ආර්යයන් වහන්සේ නොදැක්ක එකේ පාඩුව. සත්පුරුෂයන් වහන්සේ නමක් නොදැක්ක එකේ පාඩුව. ආර්ය ධම්මේ අවිනීතෝ. ඒ ආර්යයන් වහන්සේලා විසින් කළ යුතු විදිහට වඩින්න ස්වාමීන් වහන්සේ, වාඩි වෙන්න ස්වාමීන් වහන්සේ, ඇතුල් වෙන්න ස්වාමීන් වහන්සේ කිව්වේ නැහැ. කාටේ අඬ තනක් නැතුව අම්බලමට ආවගේ ආවනම් ඔන්න ආසනයක් තියෙනවා. ආසනය කියන්නේ ඉතින් ගල් ගෙඩියක් හරි, ඊකොටයක් හරි තියෙන්න ඇති වාඩි වෙන්නේ කියලා. වාඩි වෙනවනම් වාඩි වෙච්චාවක්. Tamange patkade ලාගෙන වාඩි වෙච්චාවක්. නමුත් එතනදී ඒ ඇත්තෝ ප්‍රතිකාරයක් එල්ල වාඩි වෙන්න සලස්ව බවක් කියනවා. නමුත් ඒක සිද්ධ වෙච්ච දෙයක් මිසක් ඒ ඇත්තෝ විනීතව ධර්මයක පිහිටලා මේ වඩින්නේ මේ මේ බුද්ධ කල්පේ සරුවච්චන් වහන්සේ කියන හැඟීම තමයි. මේ වටිනා සත්පුරුෂේ මේ සත්පුරුෂකමක් නිසායි මගේ අපි ඉන්න තැනට ආවේ කියන හැඟීමක් නැහැ. ඒකට පිළිනුනේ අපෙන් උපස්ථාන ගන්න අපෙන් මේ අත්පය රාජකාරී බල මෙහෙරකම් කරගන්න ආවා කියන අදහසයි. ඉතින් ਸਰවචනාංශයේට එතනදිත් මේ ආවුසෝ වාදයෙන් කතා කළේ පැවැත්නි කියලා මිත්‍රයා කියලා කතා කළේ ඒ අවිනීතකම නිසා තමයි. අකෝවිදකම නිසා දක්ෂ නැහැ විනයක් නැහැ. දකින්නෙත් නැහැ තමන්ගේ වගේ දාඩිය ගඳ වදින තවත් පුරුෂයෙක් මිසක්කා සත්පුරුෂයෙක්වත් එහෙම නැත්නම් ආර්ය ධර්මයක්වත් ආර්ය චර්යාවක්ක දකින්නේ. ඒ තාකල් හැසිරෙන්නේ ඒකේ අර සමහර විටක පොත්පත්වල සංග්‍රහ පොත්වල සඳහන් වෙනවා එහෙම කතිකා කරගත්තත් ළඟට එනකොට පිහිටන්න බැරි වුණා කියලා. නමුත් ඒ පිහිටන්න නැතුව කටයුතු කළේ යන්ත්‍රයක් වගේ ඊට පස්සේ වැඩ කරන්නේ තනිකර යන්ත්‍රේ අර පරිමතිමු සංඥාවෙන් වැඩ කරන්නේ. ඊට පස්සේ සරුවචන් ආංශේ ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරන්න ඉස්සලා තුන් සැරයක්ම උන් පොඩක් වාඩි වෙන්න මම මේ බණ ටිකක් කියන්නේ. හැම වෙලාවෙම උච්චා කරා. උසුළු විසුළු කරා. ඔහෙ කවුද අපට බණ කියන්නේ? අපිත් ඔයලාට බණ කියන්න බැරිද එහෙනම්? කියලා කිසිසේත්ම ඒ ධර්ම ගෞරවයක් ධර්මාශනයක් පැනවීමක් එහෙම නැත්නම් දේශකයන් වහන්සේ නමකට පිහිටීටි අවතුම් පැවතුනේ. අනේ ඒ ටිකේදී පේන්න තියෙනවා අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. සප්පුරිසාණං අදස්සාවි සප්පුරිසම්මේ අකෝවිදෝ චක්කුර සම්මේ අවිදීතෝ. ඊට පස්සේ සරුවචන් ආංශේ ඒක පොත්පත්වල නෑ. ඒ සමහර ස්වාමීන් වහන්සේලා මතක් කරනවා. මතක් කරලා දුන්නලු මම මේ තුන් සැරයක් පාර විදිහට ආවසෝ වාදයෙන් කතා කරලා පස්සේ මිත්‍රා කියලා සම මට්ටමේ අපේ වචනේ කියන සහෝදරයා. සහෝදරයයි කියලා කතා කරලා පස්සේ කියලා තියෙනවා. ඒක ඒගොල්ලෝ උසුළු උසුළු කතා කරනවා, මුණි මුණ බලා ගන්නවා, උලීලි බා. ඉතින් හොදාහණයක් අර සාදුකන් සුණාත, මානසිකරෝත, භාසිස්සාමි කියලා කියන්නේ අවධාර්ණය Taman දිහාට නතු වෙලා නැහැ. ඊපස්සේ සරුවචනාංශේ يعني සරුවචනාංශේ කතා කළා තිනවා මම මේ ටිකලා කවදාකවත් මගේ ජීවිතේ මම මේම ආලෝකයක් ලැබුවා. මගේ කායට පහසුවක් ඇති වුණා. මට හරි විවේකයක් ඇති වුණා. අනේ මගේ භාවනාව හොඳයි කියලාත් කවදාකවත් මම ඔහෙලක් කියලා කියනවා. මම මෙච්චර අවුරුදු ගාණක් එකට දුෂ්කරක්‍රියා කරමින් දැඩි ලෙස භාවනා කරා. මම කවදාකවත් එහෙම මට ಗುಣ විශේෂයක් ආලෝක මාත්‍රයක් එහෙම නැත්නම් කයේ සහැල්ලු බවක් භාවනාට රුචියක්වත් ඇති වෙච්ච බවක් මම කියලා කියනවා. එතකොට ඒක එක නම් මොනේ බලා මොනේ මොන බලාගෙන තියෙනවා මොකද මේ සිද්ධාර්ථ තාපස කාලේවත් ඒ විදිහට අන්ධහැර පෑමක් නැහැ. කවදාකවත් එහෙම කියා පෑමක් නැහැ මෙතුමාට. ඊට පස්සේ ඇහුවලු ඇයි මම එහෙම එදා එහෙම ආලෝක මාත්‍රයක්වත් නැත්තම් කයි පහසුවක්වත් ආවේ නැහැ කියලා කිව්වේ. කිව්වේ ආවෝ නැති නිසා. මට ඒ කාලේම කත්තෙකුත් නැති නිසා. මං අද ඇයි කියන්නේ? පොඩක් වාඩි වෙන්න මං කියන්නේ අහන්න කියලා. මට අද තියෙන නිසා. අන්න එතකොට පස්සේ නම් මොනේ මොන බලාගෙන බිමට පාත් වෙලා තියෙන ඔළුව මේ මේ පුද්ගලයා එහෙම ඒ බඩු විකුණන තෙල් බෙහෙත් කාරයෙක් නෙවෙයි. එහෙම නැත්නම් අඳුරේ පාන වර්ණා කතා කරන කෙනෙක් නෙවෙයි විශේෂයෙන්ම තමන්ගේ ආත්ම වර්ණාවක් කවදාකවත් නැති කෙනෙක් වට පස්සෙලු මේ කියන දෙයක් අහන සාදුකම් සුණාත මනස්කරෝත කියන එකට හිත වැටලා තියෙන මේ කියන දෙයක් අහන්න ඕනේ හිතට ගන්න ඕනේ අනේ දේශනා කරපු දාවයි කියන ඒ ශාල්කෙක් විසින් ඇති කළ යුතු ಗುಣ ටික ඇති වුණේ. එතකොට කන් යොමාගෙන හිත නමාගෙන කියලා අපි ඔක සිංහලෙන් කියන්නේ. ඉතින්ට යනකම් බන කියන එක කියන්න වැරද්ද. යම්කිසි කෙනෙක් Taman ගැන ගෞරව නොකරන, Taman ගැන ඒ ආර්ය දර්ශනයට කැමති නැති, සත්පුරුෂ දර්ශනයට කැමති නැති, සත්පුරුෂ ධර්මයේ කෝවිද භාවයට කැමති නැති, අසත්පුරුෂ ධර්මයේ ආර්ය ධර්මයේ කෝවිද භාවයට කැමති නැති, විනීත වෙන්න කැමති නැති කෙනෙකුට බණ කිව්වොත් ශීක්‍යාපද 15ක් කැඩේ. මේ ගෞරවය ඇති කරගන්නවා කියන එකට තමයි ඔය සාරා සංකේ කල්පලක්ෂ පෙරම් පිරුවේ. කෙනෙක් දැක්කට පස්සේ මේ කියන්න හදන විහිළුවක් නෙවෙයි මේ කට ගහනවට නෙවෙයි මෙච්චර පයින් දුර අරගෙන ආවිල මේ බණ කියන්නේ ප්‍රයෝජනයක් පිණිසයි කියන ඒ දේට නතු කර ගැනීම අවශ්‍යතාව නිසා තමයි ඒ සාරාංශක කල්පලක්ෂයක් පෙරම් කරලා අද්විච්ච වචනා බුද්ධා අමෝඝ වචනා කියන බුදුහාමුදුරන්ට වචන දෙකක් නැහැ හිස් වචන කියලා જાතියක් නැහැ අල්ලාහ සල්ලාහ කියලා දෙයක් නැහැ විහිළු කියලා දෙයක් නැහැ කිව්වා නම් ඒ ණයට යන්නක සීසත් ධර්මය තමයි අන්නේ බවට එන්න තමයි ඒ බෝධිසත්ව කාලයේ තුන්වහන්සේට ඒ ශක්තිය තිබිලා තියෙන වචනේ ශක්තිය මෙතෙන්දි පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ තමයි ද්වේමේ භික්කවේ අන්තා අපබ්බජිතේනන සේවිතබ්බා කියලා මහණනි මේ ජීවිතයේ පැවිද්දන් විතින් අතාල යුතු ඒ අන්ත දෙකක් තියෙනවා අට කිලමතාණ යෝගයේ කාමසුකල්කාණ යෝගයේ කියලා අපි ඔය ධම්මචක්කපවත්තන සූත්‍රය කියලා කියන සූත්‍රය. ඊට පස්සේ තමයි දවස් පහකට පස්සේ අනත්ත ලක්කන සූත්‍රය නැත්නම් පංචවග්ගීය සූත්‍රය කියලාම කියනවා මේ පස්වක මහණෝ ගොඩ දාපු සූත්‍රය නිසා ඒකෙන් අරහත්ත්වයටපත් කරා. පත් කරාට පස්සේ මේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පිළිබඳව කියනවා මම මේ කතා කරන්න හදන්නේ වප්ප ස්වාමීන් වහන්සේ පිරිනුවම් පාන්න ඉස්සර වෙලා උන්වහන්සේ වචනයක් කියලා පිරිනුවම් පාලා කියනවා. එහෙම නැත්නම් උන්වහන්සේගේ චරිතයේ තේරාපදාණේ සඳහන් වෙනවා පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තං වපස්සති නපස්සන්තං නපස්සන්ති පස්සන්තෝ චනපස්සති පස්සන්තෝ පස්සන්තෝ කියන්නේ ඇස්සත්තෝ කියලා ගමු. බලන්න පුළුවන් කියලා අපින් ඇති කියලා. පස්සති පස්සන්ත. ඇස්සත්තෝ ඇස්සත්‍යත්තංව දකි. මේ ලෝකේ ඇති ඇස්සත්‍යත්තෝ මේ මං වගේම මිනිස්සෙකුට ඇස් කියලා જાතියක් තියෙනවා. යාරත් පෙනීම තියෙනවා. මං වගට ඉන්න ඇත්තන්ට ඇස් තියෙනවා කියලා ඒ ඇස්සත්තංව දකිනවා. අපස්සන්තං හෝ අපස්සන්තං හෝ පසති. ඇස් නැති කෙනෙක් දකින්නට දන්නවා මෙයා අන්ධේ. මෙයාට ඇස් නැහැ කියලා. එයා ගස්කොලන් දකින්නට දන්නවා මෙවට එහෙම දැකීමේ ශක්තිය නැහැ. දැකීමේ ශක්තිය තියෙන්නේ මේ මනුෂ්‍යාසියතාවී පාට තමයි. ඒව ඇස්සැට්ටෝ. ඉතින් ඇස්සැත්තා ඇස්සැත්තං හෝ දකි. අපස්සන්තෝ තපස්සති. ඇස් නැත්තෝ අන්ධ භූත දේවලුත් දකි. නපස්සන්තෝ නපස්සන්ති. අන්ධයා එහෙම දකින්න. අන්ධයාට මේ ලෝකයේ පෙනීම ඇති සහ පෙනීම නැති කියලා දෙකක් තියෙනවා කියලා එයාට එයාගේ අහුගානේ තිබුණට දුතු ඥානෙ නෑ. ඒ භයානකම තමයි ඒ මිනිහට ඇස් ඇති මිනිහා පේන්නේ නැහැ. නපස්සන්තෝ නපස්සන්ති පස්සන්තෝච නපස්සති. අනේ මේ මිනිහට ඇස් දෙක පේනවා මේ මාසයෙන් උදව්වා ගත්තොත් මට වලකොඩලියල හැප්පෙන්නේ නැතු යන්න පුළුවන් කියලා ඇස් ඇති මිනිහා මෙයා කියලාවත් පේන්නේ නැහැ. ඇස් නැති නිසා. ඒක නිසා යම් කිසි කෙනෙකුට ආර්ය ධර්මය දැනගන්න ඕනේ නම් ආර්ය ධර්ම සත්පුරුෂ ධර්ම දැනගන්න ඕන නම් තමන් ආර්ය වෙන්න ඕනේ. සත්පුරුෂ වෙන්න ඕනේ එතකම් පොට්ටයි. එතකම් අන්දයි. එතකම් එකස් පොට්ටේක් නැත්නම් ඇත්ත එකම පොට්ටේ තමයි. ඒක නිසා මේ ඇෂත්තගේ යුතුයකමක් නෙවෙයි ඇස් නැති එක්කනට ඇස් පාඩව දෙන්න. පුළුවන් නම් කරන එක හොඳයි. කරන්න බෑ. ඒක වෙන්නේ. ඒ නිසා අස්පාදා ගත්තොත් විතරයි තවත් ඇස්සැත්තෝ මෙයා ඇස් නැත්තෝ මෙයා මේ ගල මේ <clears throat> අකුල මේ අසුචි පිට කියලා මේ කටුකොහල මේ බොරුවල කියලා දකි. එහෙම නැත්නම් අන්ධ භූතව තමයි කරන්නේ. ඒ නිසා මේ දැකීම සහ ඇසැති බව ඒ වගේම ලෝකේ ඉන්න අනිකුත් ඇසැත්තෝ කියන එක අපිට මේ පේන විදිහේ මාශසට පේන ධර්මයක් නෙවෙයි මෙතන මේ කතා කරන්න හදන්නේ. ඉන් එහා ගිය මනසකට සර්වඥාන්සේට ඇස් පහක් තිබුණයි කියලා කියනවා. ඉතින් ඒ දර්ශනයෙන් දැක්කට පස්සේ මේ ලෝකේ අන්ධ භූතයි. මේ ලෝකේ දකින්නේ බුදුරජාණන් වහන්සේ තාම කට බලාගෙන ඉරිට ආපු නැති කට ඇතුලේ ඉන්න කුකුල් පැටියෝ වගේ. තමන් වහන්සේ විතරක් ඒ අවිද්‍යාන්තකාරයේ නැමැතියේ කට්ට දෙකට පල්ලා දාලා එළියට ඇවිල්ලා බලනකොට විශාල පිටර ප්‍රදේශයක් තියෙනවා ඔක්කොම තාම නිදිගෙන තියෙන්නේ තාම කට්ට ඇතුලේ බොහෝම ආරක්ෂා සහිතව ඒගොල්ලෝ කට්ට රැකගෙන ඉන්නවා අවිද්‍යාව රැකගෙන ඉන්නවා මේක පළලා එළියට આવොත් විශාල ඊරාන්ත පායන ලෝකයක් තියෙනවා සුන්දරත්වයක් තියෙනවා ජීවේ තියෙනවා ඉර වෙලා විද්‍යාන්තකාරින් එක නෙවෙයි කියලා අන්නේ පිබිදුණු පිබිදිච්ච කාරණා තමයි ප්‍රබුද්ධ කියලා කියන්නේ. ඒ තමයි බුද්ධ කියන වචන ඇවිල්ලා තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඉද වික්කවේ අසුතවා පුතුජානෝ. ඕකතනසයි කියන්නේ අන්ධ පුතුජණේ. අන්ධ පුතුජණේ තමන්ගේ මත ටිකම, තමන්ගේ මතාන්තර ටිකම, තමන්ගේ රුචි ටිකම කිසිය හෝ රැක ගන්නා ස්වරූපෙන් ධාර්මික හෝ අධාර්මික සාධාරණ හෝ අසාධාරණ ඒ ටික රැක ගැනීම සඳහා නින්දිදිත් කල්පනා කරනවා හිතකනත් කල්පනා කරනවා හිතකනත් කල්පනා කරනවා ඒක කල්පනා. එයාට මේ පොදු කිනාගේ සැප පහසුව තේරෙන්නේ නැහැ. මේ පොදු කිනාට මොනවා වුණත් Tamange කුට්ටිය කඩා වඩා ගන්නා කට්ටියට කියනවා පුතු ජනයි කියලා. පුතු පාටු කල්පනා සහිත. මේ පාටු කල්පනා සහිත කිනාට අසුතවත් පුතු ජනයට ඉතින් ආර්ය ධර්මයේ කොච්චර ඉරහඳ පායනා වගේ තිබුණත් අර පිට කට්ට ඇතුළ වෙන කුකුල් පැටියට ඉරේලිය බලපෑමක් නැහැ. ඒ ධර්මයේ ඉර තියෙන ලෝකයේ හඳපවතින ලෝකයේ ගොවිතැන්පත් කරන යමකමක් හම්බ කර ගන්නවා වටපිට බලනවා කියන ධර්මයේ කුසලතාවයක් ඒ කට්ට ඇතුළ ඉන්න සතාට ඇත්තේ විනීත භාවයක් ඒකේ හැසිරිය යුතු ආකාරය ඉර තියෙන වෙලාවට වැඩ කරන්න ඕනේ ඉර නැති වෙලාවට බුදියන්න ඕනේ. ඒව මොනක්වත් ගන්න. එයාට අර කට්ට ඇතුළේ ඉන්නකොට සියල්ලෝම තියෙන්නේ ඒ අවිද්‍යාන්ධකාරයේ අටවෙච්ච ස්වරූපය. ඒ වගේ සත්පුරුෂයන් වැඩ කරන හැටි සත්පුරුෂ ධර්මයේ සත්පුරුෂ ධර්මයේ දැකලා සත්පුරුෂ ධර්මයේ කෝවිත කියලා කියන්නේ දක්ෂ වෙලා අසුවිරුතන් අතු වගේම කලපුරුද්ද අහපුරුද්ද දැකපුරුද්දෙන් යෙදිලා ඊගාවට විනීත වෙලා හැකියාවක් නැත්නම් මොකද මේ පුද්ගලයා තාම ඉන්නේ කට ඇතුලේ. අන්න එවැනි කෙනාට තමයි ඒක නිසා අර අභෞවිය පුද්ගලයාය අන්ධහුතුඥයායි කියලා පర్యాయ වචන දෙකක් දාලා තියෙන වෙනත් ආකාරයකින් පෙන්ලා දෙන්නේ. අන්න එහෙම පුද්ගලයා තමයි සරුවචනසි ඉස්සල්ලාම තමන්ගේ ධර්ම පర్యాయ විස්තර කිරීම සඳහා නිදර්ශනයක් වශයෙන් ගන්න. අන්න එහෙම කෙනා පාඨවෙන් පාඨවිතෝ සංජානා. ඒ පුද්ගලයා පාඨ මේ පෘථුවිය පෘථුවියයි හංගි. ඒ කියන්නේ අපි දැන් දන්න ඔය විහාර නින්දගන්දී කොළ ඉඩම් පනත නැත්නම් ඔය ඉඩම් නැත්නම් මේ වස්තුව කියලා කියන්නේ ඉතින් ඉඩම් අයිතිකාරකම තමයි. ඉතින් ඒ නිසා පෘථිවිය වැඩි කර ගැනීම සඳහා රජවරු භූපාල කියලා කියනවා. භූමිය පාලනය කරන්න. වැඩිම භූමිය පාලනය කරන කරන ලොක්කා. ඒ භූමිය පාලනය කරන්න බැරි එක කරන වාලා. එහෙම නැත්නම් අහිකුන්ටිකයි කියලා. තනක් නෑ යාට යා තනින් තනට ඇවිදින් ගත කරනවා භූපාලයාගේ සේවය කරමින් ජීවත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පෘථුවිෙහි පෘථුවි සංඥාව. ඉඩකඩන් යාන වාහන යාන වාහන වලට දෙමේ නිශ්චල දීපල තමයි මේ කතා කරන්නේ. ඒක දැකලා ඒක ඒ තාලෙන් පිළිගන්නා ගතියක් තියෙනවා මේ අන්ධ පුත්තුජාය. පුත්තුජාය මොකද එයා දන්නවා ඒ ඉඩම් කඩම් වැඩි වෙන්න වැඩි වෙන්න තමන්ගේ කටබඩ පුරවා ගැනීමේ ශක්තිය වැඩි. නමුත් ඉඩම් කඩම් වැඩි වෙන්න වැඩි වෙන්න නිවන් මාර්ගය, කුසල් මාර්ගය, ප්‍රතිපදා මාර්ගයට බාධාවක් ඒ කොටින්ම කියනවා නම් ඊට කඩම් වැඩි කෙනාට මරණය භයානක දෙයක් කියන එක හීනකින්වත් කල්පනා. ඒක දකින්නෙත් නෑ, ඒකට කැමතිත් නෑ, ඒ හැසිරෙන්නේ නැහැ. මෙන්න මේ ගතිය ඇතිව තිබුණු ලෝකෙක තමයි ਸਰවචනාන්ත ඉස්ලාම ඇත්තක පෑදුනේ. ඒ ඇත්තක පෑදුනට පස්සේ ඇත්තටම විශාල වගකීමක් එනවා. මේ තාම කට ඇතුලේ නිදාගෙන ඉන්න මේ අන්ධ බාල ජනතාවට. එහෙම නැත්නම් අභව්‍ය පුද්ගලයන්ට, අන්ධ පුතුච්චණයන්ට මේ ධර්මයේ කියලා දෙන්න මොකද අර පස්සක මානුන්ගේ සරකිල්ල තමයි තියෙන්නේ. ඔය ඉන්නේ අපේ උපස්ථාන ගන්න. එහෙම නැත්නම් ඔය රාජසප්ප විඳලා අතට පයට වැඩ කාර්යවලට ඉඳලා මේ අපි අන්තේ වාස්කත්වයට තියාගණ්ඩයි කියලා කල්පනා කරලා අර මහා කරුණාව එකක් දකින්නේ නෑ. මහා ප්‍රඥාව දකින්නේ නෑ. ඉතින් අන්නේ වැනි කෙනෙකුට බණ කිව්වේ නැත්තම් එවැනි බුදුන්ට අපි කියන්නේ පච්චේක බුද්ධ කියලා. පච්චේක බුද්ධ කියලා කියන්නේ තමන් නිවන් දකින්න අර අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වගේම විශාල ප්‍රයත්නකින් කුකුළු පිටර කට කඩා ගන්න. නමුත් ඒ පසේ බුදුරජාන් වහන්සේ තමන් වටේ තියෙන පිටර දකින්නකොට අනුකම්පා කරන්න පුළුවන් ශක්තිය නැහැ, පින නැහැ. සම්්‍යක් ශක්තිය නැහැ. සම්බුදු තත්වයේ තියෙන සම්මානයි. ඒ සම්බුදුරයන් වහන්සේලා තමයි පච්චේක බුද්ධ කියන්නේ. ඒක හරියට පහනක් පත්තු කරලා බුසලකින් වහලා තිබ්බා වගේ. ඒකේ ආලෝකේ වීදෙන්නේ. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ පහනක් පත්තු කරලා උසස්තනක පාරක් අයිනේ තියෙන විදුලි පහන් කණුවක් වගේ. උසස්තනක පත්ඵල දින යන්නේ නැත්තට පිහිටවීම. ඉතින් මේ පිහිටවීම පිණිසට පත්තු කරපුවාට පස්සේ ගල් ගහන්නෙම යන්නේ නැතුව. ඒකට ගලක් ගහලා ගියේ නැත්තම් නිකන් මොකද මොකද ආවි. ඒ නිසා මේ කාට හරි මේ වගේ සේවාවක් කරන කෙනාට කොනහන එක එහෙම නැත්නම් නොසලකා ඉන්න එක එහෙම නැත්නම් ටික කාලයක් යනකොට ඒක පිළිබඳ වෙන ගෞරවය අඩු වෙන එක තමයි අකෝවිදෝ අවිනිවිතෝ අදස්සාවි කියනවත් පාවිච්චි යම් කිසි කෙනෙක් ඒක ඒ ධර්මයේ තියෙන ගැඹිරත්වය නැත්නම් ඒ ධර්මයේ සාක්ෂාත් කළ පුද්ගලයාගේ ගැඹිරත්වය බුද්ධ හෝ වේවා තහංග හෝ වේවා දන්නවනම් කවදාකවත් ඒක නොදකයි ගිනි කනා වැටෙන වෙල්ඩිල් ලාම්පක එලියක් වගේ නොදකින්න පුළුවන් කමක් නැහැ ඒක කොවිද භාවය කියලා කියන්නේ මේකෙදි බලනකොට මම තාම පිටර කට්ටේ ඉන්නේ ඇතුලේ ඉන්න පැටියෙක් වගේ නේද මට නෑ නේද මේකේ දක්ෂතාවය කියලා හැමදාම තම ආධුනික හිතක් ඇති කරගන්න තමන් නවක හිතක් ඇති කරගන්න ලාදරු හිතක් ඇති කරගන්න මිසක කවදාකවත් මේ සා ගැඹුරු ධර්ම વિશે මම දක්ෂය කියලා හිතන්නේ ඒ හිතන්නේ නැතිකම තමයි දක්ෂකම කියලා මම හිතන්නේ. යම් කෙනෙක් කියපාන යම් කෙනෙක් හිතනවා නම් මම නම් වැඩ හරි කියලා ඒකම අකෝවිදෝ තමයි. ඒ අදක්ෂ භාවයම. අවිනීතෝ කියලා කියන්නේ එහෙම දන්න කෙනාට ආයෙත් ඊට පස්සේ විනීත වෙන්න දෙයක් නැහැ. එයා එතන අයියා වෙන්න හදනවා. මුතුන වෙන්න හදනවා. ගරු වෙන්න හදනවා. ඉතින් එතනින් පස්සේ බුදුන්ටවත් බෑ හොතලා කොට ගන්න. ඒක නිසා ආර්ය ධර්මයේ විශේෂයි ආර්ය ධම්මේ ආර්ය ධම්මේ දස්සාවි කෝවිදෝ විනීතෝ කියන තත්ත්වයට යන්න නම් මේ ධර්මය හා සමාන ඊයති ගැඹිරත්වය දැකලා කවදාකවත් තමයි ඒකත් එක්ක අඳුර ගන්න යන්නේ. බුදුන් එක්ක අඳුර ගන්න යන්නේ. ඒ සාක්ෂාත් කළා උතුමන් වහන්සේලාත් එක්ක මේ අපි දෙන්න එක මේජ කාලා තිනවා එක සිගරට් එක දෙක බිලා තිනවා කියන කතාවක් නැහැ. ගෞරවයම තමයි තියෙන්නේ. සංඝ ගෞරවය, ධර්ම ගෞරවය, බුද්ධ ගෞරවය. ඒකම තමයි යම් සීලයක් රැකගෙන ඒකට ගෞරවය ඇති වුණාට පස්සේ කියනවා ඒ බුද්ධිලා ඕන ආර්ය ධර්මයේ දස්සාවී පැත්තට අර අන්ධ පු탁න භාවයේ ඉඳලා බලුකට විපදිලා දවස් හතෙන් ඇසරියා වාගේ යාන්තම් ඔන්න ඒ නරකයි කියනවා සැරේ ඉරහුවට එන්න හරි. අන්ධකාරය තමයි බැල්ලිපට උදාන්නේ. පැටව සෑහෙන කාලයක් ඇස්සරලා ආලෝකයට පුරුදු වෙනකන් අපේ ඉස්සර වන්න ගාල තිඹිරිගේ කියලා එකක් තිබුණා. තිඹිරිගේ කියන්නේ ගේ මැද්දෑවෙම තියෙන කාමරේ කොහොමඩක්වත් ආලෝකය ඉන්න තියෙනවා දන්නේ. ඒක හැම වෙලාවෙම කුංචි පානකින් තමයි දරුවා ප්‍රසූත කරන්නේ. දවස් 7ක් 8ක් යනකම් ඕකමයි කියන්නේ. එළිය දක්නවා දරුවා දොරට වටනවා කියලා කියන්නේ සාමාන්‍ය මන්දාලෝකයේ තියෙන ලාවේ එළියට ගේනවා ඒ දරුවට ඇත්තකට පිනීමට අවශ්‍ය ආලෝකයේ ක්‍රමයෙන් වැඩි කරන්නේ. අන්න වගේ ක්‍රමයෙන් ක්‍රමයෙන් තමයි මේ දස්සාවී තත්වය, කෝවිද තත්වය, විනිච්ඡ තත්වයපත් වෙන්නේ. ඉතින් මෙන්න මේ දෙක සම්පූර්ණ අන්ධකාරය නැත්නම් සරලාවක් නැති කුකුල්පැටියෙක් වගේ කට ඇතුලේ ඉන්නේ. එතන බල්ලෝ පූසෝ වගේ ඉපතිලා දවස් ගාණක් ඇතර ගන්න ඇතලා නැතුව ලත්තන ලගලා ඉන්න කතියේ ඒ නැත්නම් යාන්තම් ඇස් ආලෝකයට පුරුදු වෙනවා ඒත් හොඳට බලන්න බලු පැටවුන්ගේ මුනුසු පැටවුන්ගේ ඉපදිච්ච ගමන් ඇත් දෙක පා වෙනවා. දෙක එක තැනකට එල්ල වෙන්නේ නෑ. එකලස් කරන්න බෑ. දෙයක් දිහා බලනකොට වම් ඇත වමට යනකොට දකුණ වෙන පැත්තට බොම්බේ ලුකින් කල්කටා තමයි. එතකොට වපර තමයි. පොඩි එකයි කොහොමඩක් ආව වපරයි. මොකද ඇස් දෙක එකට ගලන්නේ. එක එක එක එක පැත්තට ගලන්නේ. ඊට පස්සේ කොච්චර දෝ කාලයක් කියන තමන්ගේ අත හෙල්ලෙන දියා, පය හෙල්ලෙන දියා බල බල හෙල්ලෙන එකත් එක්ක එකලස් කරලා කරලා කරලා තමයි මේ එක වස්තුවක් දිහාවට වමෙන් දකුණෙන් දෙකම බලන්න පුළුවන්. ඔක්කොම අපි උඩුකුරුව හොවින කාලේ සිද්ධ වෙන දේවල්. ඒ සේරම සිද්ධ වෙනවා විපස්සනා ඥාන පහළ වෙනවා. ඒ වැඩපිළිවෙල තමයි දස්සාවේ කියලා කියන්නේ, කෝවිදෝ කියලා කියන්නේ, විනීතෝ කියලා කියන්නේ. අන්න ඒ සඳහා සරුවචන් වහන්සේ එකවරම මේ පෘථග්ජනව ඉන්නේ කෙනෙකුට දඩස් කාලා ආර්ය උත්තරපත් වීමක්, සත්පුරුෂ සත්‍තරපත් වීමක්, කඩුවාන ආර්යනවත්ලා දකින්න ගතියක්, සත්පුරුෂයන් දකින්න ගතියක් එන්නේ නැහැ. ඒ නිසා බුද්ධ ඥානanse හරියට අවස්ථාව ගන්න තියෙනවා. ඒ වගේ අන්ධ බාල පු탁ජනෙයින්ට නැත්නම් අකෝ විදත්තණ්ඩ නැත්නම් අසුතව පුතුජනෙයින්ට මේ ආර්ය ධර්මය, ආර්ය විනය, ආර්ය වංශය තේරුම් කළ දෙයි. ඉතින් ඒක සඳහා තමයි ප්‍රධාන වශයෙන් ආර්ය වංශ සූත්‍ර දේශනා පවත්ලා තියෙන්නේ. ඒකදී උන්වහන්සේ සම්පූර්ණයෙන්ම දැනට කටබඩ පුරවන වයසේ. එහෙම නැත්නම් තාම කාමාසාවේ රූප ලෝකයේ කරකෙන එහි යමක් කමක් කරලා බුදුන්ට අවධානය යොමු කරන කෙනා දැකපුවාම උන්වහන්සේ සඳහන් කරනවා මේ ආර්ය වංශය කියලා එකක් තියෙනවා ආර්ය ධර්ම කියලා දේවල් තියෙනවා සත්පුරුෂ වැඩපිළිවෙල ලෝකේ තියෙනවා ඒක මේ අනිත්‍ය වාගේ වෙළඳ ව්‍යාපාර වශයෙන් කියාපාන දේවල් නෙවෙයි ඒවා ಗುಣ වසාගෙන ජීවත් වෙයි අන්නේ ಗುಣ වසාගෙන ජීවත් වෙනවා දැකපල්ලා ඒවට දක්ෂතාවයේ දිනු කරපල්ලා ඒවට හැසිරියල්ලා විනීත වෙයල්ලා සත්පුරුෂයන් දකපල්ලා සත්පුරුෂ ධර්මයේ දක්ෂ වෙයල්ලා සත්පුරුෂ ධර්මයේ විනීත වෙයල්ලා හැසිරියල්ලා කියන්නේ දැන් මේ සියලුම සත්පුරුෂයන් වහන්සේලා වෙනුවෙන් සියලුම සංගවාගෙන ආර්ය වංශය රකින්න නැත්තන් වෙනුවෙන් සර්වඥාන් වහන්සේ ඉදිරිපත් වෙලා කිසිවක් නොදන්නා වූ කිසිවක් නොදක්නා වූ ඇත්තන්ට ආර්ය වංශය කියලා කියනවා. ඒකට අරගෙන අහගෙන ඉන්නවා මේ ආර්ය වංශ වැඩේ. ආර්ය වංශ ප්‍රතිපදා. ඉතින් ඒ නිසා අපේ ධර්මත දේශනාවේ හේතුවටක ප්‍රතිපදා මොණීය ප්‍රතිපදා ආර්ය වංශ ප්‍රතිපදා සතිපට්ඨාන ප්‍රතිපදා රතවිනීත ප්‍රතිපදා කියලා මේ කිසිවක් නොදන්නා තාම පිටර කට්ට ඇතුලේ ඉන්න හෝ සර්පුණති මට්ටමේ ඉන්න කිනාට මෙවැනි දේවල් ලෝකේ පවතිනවා ඔය විශාල ජනමාධ්‍ය කරන ප්‍රචාරවලදී සම්පූර්ණ මෙව අකාමකා දානකමයි කරන්නේ 100ට 100ක්ම ඒක වෙන්න ඇති මම හිතනවා ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය නැත්නම් ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයේ මේ ආර්ය වංශ වැඩ පිළිවෙලට උසුරුවට ලක්මිසුරුවට ලක් කරනවා ආර්ය වංශ වැඩ පිළිවෙල නෝන්ජල් කරනවා ආර්ය වංශ වැඩ පිළිවෙල බය ආදු තත්වයකටපත් කරලා කොහොම ඉඳලා බෑ අපු ඉස්සරහට දාගෙන ඇවිල්ලා මේ සමාජශීලී වෙන්න ඕනේ ප්‍රගතිගාමි වෙන්න ඕනේ නිෂ්පාදන කරන කෙනෙක් වෙන්න ඕනේ ඉදිරියට යන පිරිසක් වෙන්න ඕනේ කොහොම හිටියොත් කොහොමද කරන්න කියලා ඒක 99.99%ක්ම මනුස්ස හිතේ තැපපත් කරලා ඉවරයි. ඕකට තමයි මේ මේ ইনফরমේෂන් ටෙක්නොලොජි. ඕක තමයි මේ තොරතුරු තාක්ෂණය කියන්නේ. මුන්දල අවුරුදු 200ක් වලි කාලා අමුඩ ගහලා තමයි ඔක් කරගත්තේ. අද ඒක හැබැයි සෑහෙන දක්ෂ වෙලා තිනවා. යانے යන තැන හැම තැනම අඟ උසන කට්ටියට, අන්ධහර පාන කට්ටියට, කියා පාන කට්ටියට තමයි ලෝකේ තියෙන්නේ. ආර්ය වංශයේ සම්පූර්ණ එවැනි තැනක නිතරම ජයක් ලබනවා කිසිම තැනක මොනම තාලකින්වත් අnder පාණ්ඩයක්. ඉතින් ඒකකට මෙතන ප්‍රශ්නයක් වතුනේ මොකද බුදුහාමුදුරුවෝ මේ ආර්ය වංශය ගැන අnder පාණ්ඩය. බුදුජානන් වහන්සේට පුළුවන්කමක් තියෙනවා Taman දේශනා කරන දේ නොතර. මමයි කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව ඒ නිසා ආර්ය වංශය කරන තාම බුදු වෙච්ච නැති කොට කියන සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච නැති පච්චේක බුදුරජාන් වහන්සේලා ගැන ශා วก බුදුරජාන් වහන්සේලා ගැන අනාගාමීයන් ගැන උන්වහන්සේලාගේ ගුණ බුදුහාමුදුරෝ ධර්ම ධර්මසේ මේ ධර්මාදීශ්වර නැත්නම් ධර්මයට අධිපති වශයෙන් උන්වහන්සේ දේශනා කරනවා. ඒතකොට බුදුහාමුදුරෝ මේ Taman මෙවැනි ධර්මයක් දේශනා කළ නම් බව ගන්න හදනවා කියන එකක් ඒක සාමාන්‍ය බෞද්ධයා තුලින් වෙන්නේ මොකද උන්වහන්සේ තමයි ධර්මයට අධිපති නිසා. නමුත් ඒ ධර්මයේ රැකෙන, ඒ ධර්මයේ රකින්න අනිකුත් ආර්යයන් වහන්සේට අනිකුත් සත්පුරුෂයන් වහන්සේලාට මම මෙහෙමයි මෙහෙමයි කියලා අnder පාණ්ඩ දෙයක් නැහැ. මොකද බුදුරජාන් වහන්සේ මේ ප්‍රතිපදා ප්‍රතිපදා වශයෙන් පෙන්වනවා. මේ පෙන්වනකොට ආර්ය වංශ ප්‍රතිපදාවේ හැම තැනදීම සඳහන් කරලා තියෙනවා අපි මේ කාම ලෝකේ ජීවත් වෙනකොට එහෙම නැත්නම් රූප ලෝකේ ජය ගන්න හදනකොට අපි ඔක්කොම තටමන්නේ මොකටද මේ ඇඳුමටයි කැමටයි වදන තැනටයි බේටිකටයි අපි උග සංඝයා වහන්සේලාට කියනවා සිව්පසේ කියන චීවර පින්ඩ පාත සේනාසන ගිලම්පස ඔය හතරට තමයි අපි තාරාතිරක් ඕකට තමයි මේ තටම ඔය ඇඳුම කියන එක ශිෂ්ටාචාරයේ මුල් කාලේ තිබුණෙත් නැහැ ඒ කාලේ ටිකක් ඇඟේ මයිල් තියෙන කිම දැන මනුස්සයෙක් මයිල් තිබුණා ඒ නිසා ඕන තැනක ඉන්න පුළුවන් ඒ ගෝරිල්ලාගේ ඉඳලා හැබැයි මනුස්සයට එනකොට දැන් අපේ මයික් පිටලා තියෙන හැටි තනිකරම ගෝරිල්ලාගේ වගේ තමයි. නමුත් මේ මයික් කොතෙන්ද හැලුනේ කියන එක දන්නේ නැහැ. තාම පරිණාමයෙන් ඒක පෙන්වන්න බෑ. ඒකට කියනවා හිග දුරු මේ හොයාගන්න බැරි පුරුක කියලා. අපේ ආදිවාසීන් වශයෙන් සලකන සෑම වානරයකටම මයිල් තියෙනවා. ඒවා පිටලා තියෙන හැටි නම් සමානයි. වැස්සකට ඉඳගත්තට පස්සේ ඇඟට වැටෙන වතුර දෙපැත්තෙන් බැහැලා යන තාලට තමයි කුරුලගෙත් අපේ පිටලා තියෙන මනුස්සගේ මයිල් පිටලා තියෙන සිරසනාගෙත් පිටලා තියෙන. අපේ හිටලා තියෙන මයිල් ටික එහෙම තමයි තියෙන්නේ. නමුත් මේක කෝට් එක කාදා ගැලවල තිබ්බද කියලා දාන්න. ඊට පස්සේ අපි අඳුම් ගන්නට පුරුදුනා අද ඇඳුමින් විතර කෙලෙස් උපදවන තවත් දෙයක්. ඒ වාගේට තමයි ආහාරය. මේ ආහාරයේදී මේ එකතු කරලා හාරලා අලකාලා රසෙක් මරාගෙන කාලා ජීවත් වෙන කාලේ එකතු කිරීමක් බඩගිනි වුණා සතෙක් මරුවා අලයක් හරගත්ත කෑවා. අද වැඩියෙන් එකතු කරපෙකන වැඩියෙන් පොසත් වෙලා තිනවා. එයා කන්නේදිත් ලාභ ලබනවා, කන්නේ නැති වෙලාවෙදිත් ලාභ ලබනවා. කවදා කිරි. ඒ නිසා විශාල වශයෙන් අද මේ පරිබෝධ පුරුදු වෙලා තිනවා, සත්ත්ව පුරුදු වෙලා තිනවා මේ ආහාර කවදා කිරි. ආදි කාලීන මිනිස්සුන්ගේ එහෙම එකක් තිබිලා නැහැ. ඒක නිසා බමුණන්ගේ අද කාලේ බමුණන්ගේ ඉස්සර කාලේ බමුණන්ගේ වෙනස සඳහන් කරන සරුවත් ආන සඳහන් කරලා තිනවා බමුණෝ ඉස්සර කවදාකවත් දේවල් රැස් කරේ නෑ. ඒ වෙලාවට හම්බුන දේ කාලා යන. බුදුහාම කියන අදී ගතිය තියෙන බල්ලන්ගේ විතරයි. අද බමුණෝ වස්තු රැස් කරනවා. බල්ලක් බල්ලා ඒ වුණාට බල්ලගේ ගතිය අතහැරලා. ඌ වෙනස් වෙලා නෑ. ඒ වගේම සීනාසන කියලා ගහක බෙනයක් එහෙම නැත්නම් ගල්ලෙනක් ගල්රැන්දක් දැන් දණස් දෙක දෙවෙන්න තැනක් තිබුණා නම් ඔච්චර තමයි. අද ගෘහ නිර්මාණ ශිල්පයේ මනුෂ්‍යයාගේ පුළුවන්කාරකම බිලියන් මෙච්චර ගාණක් මගේ ගෙට වීදම් කරලා තියෙනවා. එතන මගේ ඊයේ රිමෝට් කන්ට්‍රෝල් එකකින් වැඩ කරන්න පුළුවන්. කතා කරනකොට දොරවල් ඇරෙනවා. අප්පුඩියක් ගහනකොට වතුර රත් වෙනවා. උන්නෝ තරමට හදාගෙන අඳුර පාන්න පටන් ගන්න තියෙනවා. නමුත් මනුෂ්‍යයාට තේරිලා නැහැ මේ ගෙට කොච්චර වාල් වෙලා ඉන්නේ. ඒක නඩත්තු කරන්නයි, ඒක වේයෝ කන කොටයි, ඒක මීයෝ කන කොටයි, ඒකට සත් වෙනකොට නඩත්තු කරාට පුදුමාකාර දාශභාවයක් ඇති. ඒත් හිතනවා ඒත් තමක් නෑ අල්ලපු ගෙටට වැඩි ලොකුයි. එච්චරයි ඕන කරන්නේ. නිසා සේනාසනයත් මේ ආර්ය ධර්මයේ වසාලීම පිණිසෝ නගාලීම පිණිස ඕන විදිහට පාවිච්චි. ඒ වගේම බෙහෙත් පිළිකර කිව්වහම අද ආණ්ඩු විශ්වවිද්‍යාලයකට ගියා නිකන් දුන්නාට බෙහෙත් එච්චර පොලිමක් නෑ. වැඩිම පොලිම තියෙන්නේ ප්‍රයිවට් හොස්පිටල් එක ලොකුම ගණන් දොස්තර ගාව. වෙන මොකක්වත් ඕනේ නැහැ. දොස්තරාලන්ට බැරිකම තියෙනවනම් බේත් ගණන් නම් එතන පොලිමේටේ හිටියත් ලෙඩ ගන්න. ඒක නිකන් බැලූ බැල්මට නිකන් විකට ඇඳුම් තරගයක් වගේ තමයි ඔය පයිලට් හොස්පිටල් ගාම ලෙඩ වෙලා හොට්ට බිම ඇරිලා හොඳටම වැකල් නමුත් කියන හොඳම ඇඳුම ඇඳගෙන ඇවිල්ලා අර පෙනී හිටකොට පෙන්නන්නේ නිකන් අරුත් අවුරුදු දවසේ විකට ඇඳුම් තරගයකට ඇවිල්ලා ඉන්නවා මේ නව දොරෙන් කාර්ලු වැగిරෙනවා ඒත් අර පෙන්සලක් ඉස්සරහට කියලා පෙනී හිටින්න ලොකු මාසාවක් තියෙනවා. මේ න්‍යාමයේ කරන විකාර ජාබානට මේ සිවුරට මේ පින්ඳ පාටට මේ සීනාසනයට මේ බේත් පිළිකරවලට කරන නාඩගම් ටික බලනකොට අපේ ශිෂ්ටාචාරයේ ඉස්සරහටද කියලා තියෙන පස්සරද කියලා හිතෙනවා. ඒ මොකද කිසි වෙලාවක මේ අඳුම විලිවා ගන්න පැත්ත නෙමෙයි ඉස්සර වෙලා තියෙන්නේ. අපි ඇත්තටම කොළ ඇඳ විලිවා ගන්න. දැන් ඒක නෙමෙයි. තාරතිරම් පෙන්න. ඊට ආහාර ගත්තේ බඩ විතරක් ගන්න. දැන් එහෙම නෙවෙයි. ඉස්මිනිසුන් කුස්පුරවන. බුදුන් මේස මත තමයි ආහාරය තියෙන්නේ. ඒකම ගෙවල් දොරවල් කිව්වහම අවු වැස් පිළික අයින් කරන්නයි තියෙන්නේ. දැන් එහෙම නෙවෙයි. ඒක නිකන් බලකොට බාටපත් කරගෙන තියෙනවා. ඒ වගේම බෙහෙත් ගත්තාම ඒ බෙහෙත් වල ලෙඩක් නැති එක තමයි කනගාටුවට කාරණා. කොහොමවත් ලෙඩක් දාගත්තට පස්සේ මෙන්න මේ විදිහට අකුපුතුම්පත් ලැබිලා තියෙන මේ ආර්ය ධර්මයේ මේක කවදාකවත් මේක වෙනසක් නෑ. ඒ නිසා ඒ සිවුර ගැන කතා කරනකොට ලදයන් සිවුරකින් සතුට වෙන්න ඉගෙන ගන්න එක තමයි බුදුහාම කිව්වේ නිවනෙන් මේ පිට තියෙන සැප. නිවන ලැබුණාට පස්සේ ඉතින් අපි ඒ සංසාරේ දුක්ඛතර දැමෙන නිසා ඇති වෙන විවිකයක් තියෙනවා. මේකේ තියෙන්නේ ලදයන් සිවුරකින් සතුට වීම. සන්තුෂ්ටෝ හෝති iterator කියන iterator චීවර සන්තුට්ඨියට වන්නවාදී. ලදයන් සිවුරකින් සතුට වීමේ ಗುಣ කතා කරන්නේ. ඒ ලොක්ක පටන් ගන්න ඕනේ. පොඩි උන් එක කතා කරලා මේ පාන් නැත්තම් කේක් කාපල්ලා කියලා පොඩි උන් නලබන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඉහළම තාරාතිරෙම ඉන්න කට්ටියට පුළුවන් නම් ලදයන් ඇතුමකින් සතුටු වීම කරලා ලදයන් ලැබ ඇතුමකින් සතුටු වීමේ ಗುಣ කතා කරන්න ඒක තමන්ගේ ඇඟට බැහැගත්තට පස්සේ මේ අනුගාමිකයොත් දූ දරුවොත් ඔක්කොම එකට පටන් ගන්නවා. ඉතින් දැන් කියන්නේ එහෙම කෙරුවොත් එහෙම සමාජශීලී වෙන්නේ ආ මොඩල් එකට දැන් තියෙන මොස්තරේට ගියේ නැත්නම් ඉගෙන ගන්නතර තියෙ වැඩේ මොකද්ද රූප ලස්සන වල වැඩේ මොකද්ද අන්තිම තියෙන්නේ ඉතින් අපි දන්නේ නැහැ එතකොට අරිය ධර්මයේ අකෝවිද තත්වයටපත් වෙනවා අරිය ධර්මයේ අවීද තත්වයකටපත් වෙනවා අරිය ධර්මයේ නොදන්නා තත්වයකටපත් වෙනවා ඉතින් මගේ බුද්ධික ජීවිතේ මම දැකලා තියෙනවා කවුරු මොන જાතියේ අඳුමින් කැපිපෙන් හිටියා තමන් ඡාන් වුණාට පස්සේ නිතරක ජයක් තියෙන්නේ. කියා පාන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. ඒ නිසා ආර්ය වංශේ ආර්ය ධර්මයේ ආර්ය වංශ සූත්‍රය සඳහන් කරන්නේ සන්තුට්ඨෝ හෝති iterator චීවරේන iterator ජීවිතය ජීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී නේව අත්ත්ුක්කං සේචිනෝ පරම් වම්බේ මම මේ චාම් ඇඳුමක් චාම් දෙකකින් යැපෙනවා කියලා කවදාකවත් නෙවෙයි Taman උසස් කළා කරලා ඒ වගේම අනික් කට්ටිය මොහොස්තරකාරයෝ අනික් කට්ටිය මේ මේ ආකාරයෙන් තම තමන්ට බැරි ඒවා ණයට හරි අරගෙන උපසට හරි අරගෙන අඳින් පින්නඳ හදනවා කියලා කවදාකවත් පහත් කරලා කතා කරන්නේ නැහැ. ඕතන තමයි ගැටේ. ඕක තමයි ආර්ය ධර්මයේ තියෙන දක්නා බව. සත්පුරුෂ ධර්මයේ දක්නාසුළු බව. සත්පුරුෂ ධර්මයේ දක්ෂකම්. ආර්ය ධර්මයේ දක්ෂකම්. ආර්ය ධර්මයේ හැසිරෙනවා කියන්නේ ඒකයි. තමයි පුළුවන් තරම් මේ ඡාන්දේ පරිභෝග කරනවා. ඒ වුණාට කාටවත් ඒක කියා පාන්නේ. ගුණ වර්ලා කතා කරනවා. බුදුහාමුදුරුවෝ හරියට ආර්ය ධර්ම ගැන කතා කරනවා වගේ ඉතින් මම කරනවා කියන එක නෙවෙයි කියන්නේ මේක ලෝකේ මිච්ඡර කාලයක් බුදු ගුරු පසේබුදු මහරහතන් වහන්සේලා කරපු දෙයක් කියලා කියනවා. වංශ කතාව කියනවා. පැරණි බව කියනවා. අග්‍ර බව කියනවා. චිර රාත්‍රඥ බව කියනවා. ආන්නේ විදිහට ඒකයි ජීවර පින්නපාත සේනාසන ගිලම්පස කියන මේ හතරේ නැත්නම් ඇඳුම ආහාරය සීනාසනයේ සහ බෙහෙත් පිළිකර කියන දේ ලද යම් දෙයකින් සතුට වෙන ගතිය. ඊට පස්සේ ලද යම් දෙයකින් ಗುಣ කතා කරනවා මිසක් ඒක පුද්ගලාරෝපණය කියන්න නරකයි. ඒක කර්මකාරකෙන් කියන්නේ. සත්‍වකාරකෙන් කියන්නේ ගානට පටලයි. ලද යම් දෙයකින් ලද යම් කැමකින් ලද යම් දෙයකින් සතුට වෙනවා. මම මෙහෙමයි මගේ ගුරුවරයා මෙහෙමයි නෙමෙයි. ආනේ විදිහට අනුන්ගේ පහත් කළ සලකන්නේ නැතුව වෙනි ගුණවන්තකමක්. ඒ ගුණවන්තකම කියන්නේ ආර්ය ගුණයක් ඇතන තියෙන. එහෙම නැත්නම් ඇත්තටම පිරිස අතර යනකොට විභූෂණයක් ඇතන නෑ බොහොම චාම්කමක් තියෙන. ඒ චාම් බව බුද්ධ ආදී උත්තරණ වහන්සේලාගේ ප්‍රශංසාවට ලක් වෙන බව දන්නවා. තමනුත් ඒක ප්‍රතිවර්තයක් වශයෙන් කරනවා. ඒ ಗುಣ කතා කරනවා. නමුත් ඒක එහෙම නැති මොස්තර කරන්න කැමති අයට පහත් කළා කතා කරනවා. කවදාකවත් එහෙම කෙනාට එතකොට විරුද්ධ පක්ෂයක් නැහැ. නිච්චංග ජාති සෝහි තත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතු. ඔන්නෝකට තමයි සතිය පිටවෙන්නේ. ඔන්නෝකට තමයි සම්පජාන්නේ කියන්නේ. දේවල් තාරාතිරන් දැන ගන්නවා කියලා කියන්නේ ඕකට. ඒ එහිලා දක්ෂ වෙන්න. සෝහි තත්ත දක්ඛෝ. ඒකම තමයි එතන කෝවිද කියන වචනේ සඳහන් කරන්නේ. අරිය ධර්මයේ කෝවිදෝ, සප්පස ධර්මයේ කෝවිදෝ, සෝහි සත්තත්ත දක්ඛෝ. දක්ඛෝ කෝවිදෝ පද දෙක සමානයි. අනලසෝ කිසිම තැනක බාහනතබු වීරයක් ඇතුවාන ලස්ස ක්‍රියාත්මක කරනවා. මම මේ අසවල් තැනේදී විතරයි මේක කරන්නේ අසවල් තැනේදී බෑ කියලා කියනවා නම් ඒක දැනගන්න ඕනේ මේ කවුද මට මෙවා මේ මේ මෙහෙම කරපන් කියලා කියන්නේ. මගේම තණ්හාව, මගේම මානෙ, මගේම දිත්‍ය ඇර මට ලෝකේ වෙන බ්‍රහ්මී දේවතාවෙක්, පෙරේතෙක් කවුරු හරි ඉන්නවද මේ අඳු බඳපන් මේ කෑම කපන් කියන්නේ. එහෙම ඉන්නවනම් ඕකට තමයි වාල්කම කියන්නේ. ඒක තමයි බැගෑකම කියන්නේ. බය අදුකම කියන්නේ. මිනිස්සයාට එහෙම කරන්න පුළුවන් දෙයක් නෑ. ඒක මානව අයිතිවාසිකම් පිළිබඳව විශ්ව නීතියෙන් අපිට රැකලා දීලා තියෙනවා. ඒ ගැන කාටවත් ඇඟිලි ගන්න බෑ. මේක ඉති පටලවා ගත්ත පිරිස තමයි දෙමාපියෝ කියලා කියන්නේ. දෙමාපියෝ කියලා දරුවන්ට කියනවා මේක කරපන් මේක කරපන් කියලා. දැන් ගුරුවරු කන් දෙන ගුරුවරු එයා හිතා ගන්න කට්ටියත් ගෝල බාලෙත් එහෙම කියනවා. ඒ කියන හැම කෙනාටම බලාපොරොත්තු සුන්වීමක් ඇර කවදාක හොඳක් නම් වෙලා. ඒ ඕනම ශිෂ්‍යෙක් වෙන්න පුළුවන්, ගෝලයෙක් වෙන්න පුළුවන්. එයාට පුළුවන්කම තියෙනුනේ ගුරුවරයා වුණා සංකීර්ණතාවට යොමු කරනකොට සරලභාවයට යන්න අයිතිවාසිකමක් තියෙනවා. ඒක තියෙනවා. ඒක අලුතෙන් අපිට උපයන්න තියෙන දෙයක්වත් අයිතිවාසිකම් දිනා ගන්න තියෙන දෙයක් නෙවෙයි. මේ බව දැනගෙන කටයුතු කරනවා නම් ඒ කරන ශිෂ්‍යයාට උදව් කරන්න වටිනවා. ඒ කරන ගෝලයාට දරුවට උදව් කරන්න වටනා මේ අම්මලායි තාත්තලා තියෙන ඔලොමොට්ටලකම් නිසා ඒ දරුවන්ට ඒ ගුරුවරුන්ගේ ඔලොමොට්ටලකම් නිසා ඒ ශිෂ්‍යයන්ට මේ ඔළුවලට මේ මේ දේවල් සමාජ මට්ටම් දැම්මට ඒ චාම්බවට යනවනම් ඒ සඳහා නම් සටන් කළ යුතුයි. එන්නත ඒ දරුවට කියලා දෙන්න ඕනේ ආර්යයන් වහන්සේලා උඹේ පැත්තේ පුතේ. බුදුහාමුදුරුවෝ උඹේ පැත්තේ. ධර්මයේ උඹේ පැත්තේ කියලා. අනේ ඒ සඳහා අනලස් වෙන්න. කිසිම තැනක ඒක බහානතබු වීරියක් තියෙන්න ඕනේ. අතන මෙහෙමයි මෙතන මෙහෙමයි. රජ්ජුරෝ ඉස්සර මෙහෙමයි රට්ටු ඉස්සර මෙහෙමයි නෑ. කොයි වෙලාවෙදි තමන්ගේ තියෙන චාම්බව. අනලසෝ සම්පජානෝ හොඳ කාරණා කාරණා තේරුම් ගන්න නුවණක් තියෙන්න ඕනේ. කොවිද කියලා කියන්නේ ඒකයි. දක්කෝ කියන්නේ ඒකයි. ප්‍රතිශතෝ මනාකොට පිළිතල නැද සතියක් තියෙනවා. ඉතින් එහෙම කෙනාට මේ විදිහට කෝ ආරි විනෙහි සත්පුරුෂ ධර්මයේ සත්පුරුෂ විනෙහි දක්ෂ වෙන්න කටයුතු කරන එකනට හතර ඉරියව්වේම එකම මානසික ආරක්තිය. ඉතින් ගන්න ඕනේ, සක්මන් කරන්න ඕනේ, අරණ්‍යකම ඉන්න ඕනේ, පූජස්ථානකම ඉන්න ඕනේ. නැත්නම් ගමක ඉන්න ඕනේ. එහෙම නැහැ. නගර හිටියත්, රාජධානි හිටියත්, මොන රාජ්‍යයේ හිටියත් තමන්ගේ ප්‍රතිපදාව තියෙනවනම් ඒකට අපි කියනවා අරිය ධම්මේ කෝවිදෝ. අරියාණං දස්සාවි. අරිය ධම්මේ සුවිනීතෝ. දැන් මෙතන මේ කතා කරන්නේ හිමයි සඳහනේ. ඉතින් අද මේ අරියාණං අදස්සාවි, අරිය ධම්මේ අකෝවිදෝ, අරිය ධම්මේ අන අවිනීතෝ කියන එකට බුසල් වලින් නම් බුසල් වලින් පුරාණ තරම් පිළිසින ඔය පිළිස අතර උගත්වෝ තරම් ධනවත් ඕන තරම් අපිට හිතන පින් ඇත්තයි නැත්නම් ඔක්කොම ඔතෙන්ට වැටලා කියන උගක් වෙලාට ඒ ඇත්තෝ ඒ ලද පෙර කර පින් නිසා ඒවා බුද්ධ විඳගෙන හිටියට ඉස්සරහට ආර්යයන් වහන්සේලා දකින්න සත්පුරුෂයන් යන පැත්තට නොයන්න ඉඩ තියෙනවා. නිසා අන්න එහෙම තැනක ඉඳලානේ අපි මෙතෙන්ට ආවේ. අපිටත් මේ ජීවිතේ හොඳටම කාලයක් මතක තියෙනවා. සතිය ගැන අහලා නැහැ. සත්පුරුෂයන් ගැන මායින් කරලා නැහැ. ආර්ය ධර්මයක් ලෝකේ තියෙන බව හැඟීමක් නැහැ. එහෙම ඉඳලා අර කට්ටයට කට්ටක් අතල හිටපු කුකුල් පැටියෝ වගේ, ඇස් නැති බලුකටා පූස් පැටව වගේ ඉඳලා අන්ධකාරයේ මේක දැක දැක ඉඳලා එළියට ආපු වෙලාවක් අපිට තියෙන නිසා අපි යම් ආකාරයකට ඒකට තාම ආපු නැති කිනාට නිග්‍රහ කරනවා නම් අපි නිග්‍රහ කරන්නේ අපේම අතීතයට තමයි. ඒකෙන් කවදාකවත් වගතුවක් වෙන්නේ. ඒ වගේම අපිට එතකොට පශ්චාත්තාප වෙන්න වෙනවා අතීතේ මතක් අතීතෙම දැකලා පශ්චාත්තාප වෙන්නත් එපා. දැනට මේවා දන්නේ නැතුව කෝලම් කරන අය දැකලා ඉක්නරක් කරගන්නත් එපා. ඒගොල්ලන්ගේ පව් තමන්ගේ කුණු බාල්දියට දාගන්නත් එපා. අන්න ඕකටයි දක්කෝ අනලසෝ සම්පජානෝ පතිසතෝ. ඉතින් මේ සදාචාරය ගැන කතා කරන්නේ නැත්තෝ අල්ලපු ගෙදර මිනිස්සු හරි වැරද්දක් කරනවා නම් යාට කේක් කියනවා. ඒක හදන්න හදනවා, පෙස්සන් ගන්නවා, පත්‍ර වලට ලියනවා, මුරේ පොලිසියට කියනවා. කෙරුවත් නම් ඒකේ කමක් නැහැ. නමුත් ඒක කරන්න ඉස්සලා Taman හිත නරක වෙලා තියෙන බව දක්වන්න බැරි එකයි මේ අදක්ෂකම කියන්නේ. ඒක නිසා අද ලෝකේ දිහා බලනකොට මේ වගේ පුංචි පිරිසක් ඉදිරි පිට මේක වහලක් අතට මේවා කතා කරාට පොදුවේ කතා කළොත් ඉතින් මෙවැනි සූත්‍ර අවධානයේ සතුටුුනේ නැහැ කියලා අහන්න දෙයක් තියෙනවා. ඊට පස්සේ මේ භගවතෝ වාචිතං නාබිනන්දති. අභිනන්දනය කරන්නේ මොකද මේක කෙනහිල්ලක් වගේ තියෙන්නේ. නමුත් මේ ධර්මය කියලා කියන්නේ කවදාකවත් එහෙම පැටවිල්ලක්වත් වක් කරන ගතියක්වත් නෙවෙයි. දක්කන ගතියකුත් නෙවෙයි. දක්වන ගතියක් තියෙනවා. ඒ නිසා මේ සාදුකම් සුණාත මනසිකරෝත කියලා සරුවචනසේ දේශනා කරන්නේ කලකිනි ලෝක බොලෝ බුදු කෙනෙකුන් ලෝක උපදින්නේ කියන එක කලාතුරකින් තමයි මෙහෙම කොඩියක් අතරන, ධජයක් අතරන වීරයෙක් වගේද බණ කියන්න පුළුවන් බුදු කෙනෙක් ලෝකෙ උපදී. අන්නේ උපදින වෙලාවේ කන් යොමු කරපල්ලා. හිත යොමු කරපල්ලා. මේ කන හිත යොමු කරලා මනාකොට ධර්ම ගෞරවයෙන් උත්තර මේ අසාපල්ලා කියලා කියන්නේ බහුවචනෙන් කියන්නම් අමාරුයි. තනි තනි වශයෙන් Taman ගත්තොත් නම් අපිට ඒකෙන් සන්තෝෂ වෙන්න පුළුවන් කියලා මම හිතනවා. අපිට තාමත් තියෙනවා ඒ දුරම් පිනවීමේ ආශාව තියෙනවා, කැපී වෙනීමේ ආශාව තියෙනවා, හොඳ ජීවත් වීමේ ආශාව. මේ චීත් අපි සෑහෙන කැපකිරීමක් කරලා තියෙනවා. විශාල වූවන්, කුඩා වූවන් ආටි පිටක කතාහැරලා, වස්තු භෝගයක් කතාහැරලා අපි ওই ලද දෙයක් ලැබිච්ච දෙයකින් යැපිලා ජීවත් වෙන්න උත්සාහයක් ගන්න නිසා ඒ අතින් බලනකොට සතුටු වෙන්න පුළුවන්. නමුත් කවදාකවත් මේ ඔක්කොම ලෝකයා මෙතෙන් දෙයි කියලා නැත්නම් මගේ හිතවන්තයෝ ප්‍රියවන්තයෝ ඔක්කොට මෙතෙන් ගන්න ඕන කියලා එහෙම බලාපොරොත්තුක් ඇති කරන්නේ. කරපු ගමන් අපිට මේ කරන නෝ කඹේ ඇවිදින වගේ යන ගමනේ සමතුලිතතාවය තියාගන්න බැහැ. ඒක නිසා මේ අසුතවත් වූ පුතුජනය ඒ වගේම අරිය ධර්මයේ අකෝවිද වූ අරිය ධර්මයේ අවිනීත වූ අරිය ධර්මයේ නොදක්කා වූ తত্ত্বය අනුන්ගේ දකින්න යන්න එපා. මේ වගේ ධර්ම සතිය වගේ සතිපට්ඨාන වගේ ධර්ම ඒව රකින්න පුද්ගලයන් දකින්න ඉස්සරලා අපි ගත කළ ජීවිතේ නැත්නම් මමේ කියා ගන්න මේ මිනිස්යාගේ ඉස්සර තිබුණ ජීවිතේ බලනකොට මේවා එකක්වත් අපිට ආගන්තුක අනිවාර්යයෙන්ම කියන. ඒ වගේ සෑහෙනේ උරුලා ගති. ඒ ගඳ තාම තියෙනවා. දැන් කාටවත් ඇඟිලි දික් කරන්න යෑමෙන් වෙන්නේ Tamange කුරුරි ගියෝදා ගන්න තියෙන වෙලාව නැති වෙලා අනුන්ගේ පව් කොන්තරත් ගන්තබා කොන්තරත් බාර අරගෙන අමාරුයි. ඒක නිසා මෙතනදී සරුවත්න දාගන්නවා එහෙව් ආර්ය ධර්මයේ ආර්ය වංශයේ දක්ෂ නැති මිනිහා දක්ෂණති භික්ෂුව, දක්ෂණති යෝගාවචරයා හැම වෙලාවෙදීම අනුන්ගේ වැරදි සමන්ගේ අනුන් පහත්තර සිටීම තමන් උසස් කොට සැලකීම ආදී කටයුතු කරන නිසා ඒ පුද්ගලයාට නිතරම භාවනාවේ අරතිය. ඒ කියන්නේ අධි කුසලයට කම්මැලිකම නම් වූ කල යුතු උසස්ම දේ වෙනුවට ලාමක දේ කිරීම නම් වූ දෙවෙනි මාර්ගේනාවට යට වෙලා මේ ජීවිතේ නිවන් දකින්න ඕනේ නැහැ. මේ බුදුහාමුදුරුවෝ ශාසනය ඕනේ අපි මතු බුදු වෙමු මතු බුදු වෙන්න ඕනේ කියලා බොහෝම ලස්සන සුන්දර సౌందర్యාත්මක පරමාර්ථ ඉස්සරහින් කියන්නේ බුද්ධ ශාසනයම කරට අරගෙන ලෝකෙට නැත්තම් ජනතාවට විහිළු සපේ. අනේ ඒක විතරක් තේරුම් අරගන්න ඕනේ අපිට ඒකක් නෙවෙයි තියෙන්නේ අපිට අපේ තියෙන මේ පරණ දක්ෂකම් හෝ පරණ පිං හෝ මේ ජීවිතයේ දක්ෂකම් අරගෙන අපි මේ ගමන ඉදිරියට යන්න. අර එදා අර මට මතක අපි අඟහරුවාදා අහපු ධර්මදේශනාවේදී ඒකේ සඳහන් කරනවා අබස්සරමිතම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිටං අසුතවතෝ පුතුජනෝ අසුතවතෝ පුතුජනට ඒ බව දැක්මක් මගේ මේ ඇතුලේ තියෙන හිත ප්‍රභාසර වූ සමාධියම පහසර වූ හිතක් බව දාන. පිටින් ආපු පුංචි ආගන්තුක කෙලෙස් තට්ටු කිච්චින බදන ඒ කෙලෙස් තට්ටුවට පණ දෙන්නයෝ රට්ටු යන රැල්ල අනුව යන්න හදා. පංචකෝ ආගන් මාසුතෝතෝ පුතු ජනස්ස චිත්ත භාවනා නැතිති වදාම. එහෙම කෙනාට භාවනාවක් කරන්න. කරන්න බැරි තණ්හාව නිසාම නෙවෙයි නැත්නම් තණ්හා නැමැති පළවෙනිම මාර බලවේග නෙමෙයි අර්ථය තදින් බලපනවා. තණ්හා කාමාතේ පටමාසේනා ဒ ුතිය අර්ථි උච්චති කියලා අධි කුසලයේදී කළ හැකි උසස්ම දෙයේදී ඒකට নানা ආකාර කට උතර බඳිමින් නිදාසට කරනු කියමි ඊට පල්ලෙහා තියෙන මට්ටමේ අnder පාන්න පටන් ගන්නවා. මේක තමයි අද ලංකාවේ බුද්ධ ශාසනයේ පළවෙනිම කැතම ලක්ෂණය. තම තමන්ට කළ හැකි වේ කළ යුතු උසස්ම දේ හොඳටම දැනගෙන අනුගේ කොන්තරත් බාරයට ගන්න. එහෙම නැත්නම් ඊට වැඩිය ලාමක කුසලයක් ඔయిత වැඩිය හොඳින් කරන්න පුළුවන් දක්ෂතාවය බැල පස්සට යන එක තමයි. ඒක ඉහළ සිට පහළටම පැතිරිච්ච ධර්මයක් කියලා තියෙන එකට ප්‍රධාන හේතුව මේ සිව්පසය කෙරෙහි මැදමාවත නොදන්න ගතිය. ආර්ය වංශේ නොදන්න ගතිය. ලද දෙයින් සතුටු වීම දන්නේ නැති ගතිය. ලද දෙයින් සතුටු වීමේ ಗುಣ ප්‍රකාශ නොකරන ගතිය. ලද දෙයින් සතුටු වෙලා අනුන් ඒකට පහත් කළ සලකන්නේ නැතුව තමන් උසස් කළ සලකන්නේ නැතුව ඉඳීමේ මේ ආර්ය වංශ ප්‍රතිපදාව නැත්නම් ආර්යයන් දස්සාවි ආර්ය වංශයේ අකෝවිදෝ ආර්ය ධම්මේ අවිනීතෝ කියන මේ ධර්මයයි අධි කුසලයට කම්මැලි වීම නම් වූ අර්ථයයි නියුන් දරුවා කවදා හෝ තමන් සිව්පසේ විශේෂයි දක්ෂ වෙලා ඒක දැකලා ආර්ය ආර්යයන් වංශලා වැඩ කරන්නේ මෙහෙමයි සත්පුරුෂයන් වංශලා වැඩ කරන්නේ මෙහෙමයි කියලා එහි මේ ඒක දැකලා ඒ දක්ෂ වෙලා විනීත වෙන්න හදපු ගමන් නිතරංග ජයක් ඒ නිතරංග ජය වෙනුවට පටලවාගෙන හැම තැනම තියෙන දේවල් ගාගෙන දඟලන්නේ මෙන්න මේ විදිහට මේ අන්ධ පු탁 ජන භාවය නිසා අභෞවිය භාවය නිසා එහෙම නැත්නම් අසුතවාපුතු ජනෝ කියන එකම අගේ ආඩම්බරය කරගෙන ජීවත් වෙන නිසා ඉතින් ඒක නිසා ඒ අතින් බලනකොට නම් මේ මේ කියන දෙකේ තියෙන ඉපිරියාස බලනකොට පසුගිය අවුරුදු 30 40 හරිම වාසනාවන්ත කාලය. අතනින් මෙතනින් මේ නිහතමානී පුද්ගලියෝ එහෙම නැත්නම් මේ ආර්ය වංශය දකින්න ඇත්තෝ සත්පුරුෂ ධර්ම දකින්න ඇත්තෝ තම තමන්ගේ ශක්ති මට්ටම මේක කරගෙන. අර කාමයට ආශා වෙලා අන්ධකාර පාමින් ගිජුකමින් දකර නැත්තෝ මේ ইনফෝමේෂන් ටෙක්නොලොජි එක ඉස්සරහින් තියාගෙන එහෙම නැත්නම් මේ තොරතුරු තාක්ෂණය තියාගෙන අර ඉස්ස ඔළුවේ අසුචියාන ඉස්සිස් කියනවා වගේ ඒ කැත කමම විලිලැජ්ජාවකින් තොරව මේ කාමයේම කිචු තමමි ගොජ තමමි කටයුතු මේ ශාන්ත දෙක හරීම පැහැදිලි ඇස්සරගෙන ජීවත් වෙන කෙනෙකුට මේ සමහරු සඳහන් කරන මේ බුද්ධ ඥානකින් පස්සේ ඇති වෙච්ච පැතියක් කියලා ඒකේ නරක පැත්ත තමයි මේ යගේ ඇති වෙච්ච මේ පහනක් නිවෙන්න කිච් වෙනකොටපත් වෙනවනේ පහනයි දැල්ලයි ඔක්කොමපත් වෙනවනේ අන්න වගේ වෙන ආලෝකය වැඩිකල් තියෙන්නේ ඒක නිවුනට පස්සේ ආයෙ මොන තාලෙන්වත් කොට ගන්න බෑ. වැටියක් ඉවරයි, තෙලුත් ඉවරයි, පහනක් ගිනියරන් තියෙනවා. ඉතින් අපි ඇවිල්ලා තියෙන සමහරලාට ඒ කාලේ බලලා වෙන්නේ. ඒකයි අපිට මේ අර ඊටාත්ම අභව්‍ය වූ මේ ශාසනයක් එහෙම නැත්නම් ධ්‍යානයක් මාර්ගඵලයක් ගැන කතා කරනකොටත් පිස්සු කියන කාලේ කුංචි මතක අතීතයක් අපිට තියෙනවා. ඊටසේ දැන් කාලේ යම් යම් පිරිසක් එකට උත්සාහ කරන ගතියක් තියෙනවා. නමුත් අර අන්ධහැර පාන තොරතුරු තාක්ෂණ පිටිපස්ස යන නව තාක්ෂණ පිටිපස්ස නැත්තු අනික් ඇත්තොත් ඇද්දගෙන යන්න හදන. හැබැයි ඒකත් වැඩි කල් නටන්නේ. ඔකත් අවුරුද්ද දෙකක් යනකොට ඔයගොල්ලන් තේරෙන්න පටන් ගන්න ඔය ඔබ පිටිපස්සේ තියෙන මොන න්‍යාය පත්‍රයක්ද කියලා. ඒ නිසා මේ මේ බණ අහන කෙනා මාතමන් ඉන්නේ අසුතවත් පුතුජන කෙරෙයිද නැත්නම් සුත්තවාරිය ශා วก කෙරෙයිද කියලා කල්පනා කරොත් මට සාමාන්‍යයෙන් මට තේරෙන්නේ ඇසියට තමයි යම් කිසි කෙනෙක් මේ අරිය ධර්මයේ කෝවිද වෙලා අරිය ධර්මයේ අරිය ධර්ම දැකලා අරිය ධර්මයේ කෝවිද කියලා කියන දක්ෂ වෙලා විනීත වුණොත් සත්පුරුෂයන් දැකලා සත්පුරුෂ ධර්මයේ දක්ෂ වෙලා විනීත වුණොත් එවැනි සමාජයක් නිවන් දකපු සමාජයක් වගේ තමයි. සමාජ මට්ටමේ නම් ඔයින්ට එහා නිවනක් නැහැ. සාක්ෂාත් කරලා නැති වුණාට ගැලවුම් මාර්ගේ නම් 100 200ක් ප්‍රසිද්ධයි. මොකද ඒක පේන්නේ ලෝකයාගේ බැල්මෙන් නෝන්ජල්කමක්. ලෝකයාගේ බැල්මෙන් පේන්නේ බය ආදු ගතියක් විදිහට පෙරදිලා යනවා කියලා. ඒකයි බුදුහාමුදුරුවෝ රාජ්‍ය කුලේ ඉපදිලා ශක්විත රජකම හෝ බුදුකම තියේදී ශක්විත රජකම පැත්තකට දාලා බුදුකමට ගියාට පස්සේ බැරි නිසා ගියානේ. හැම හැකියාවක්ම තියාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අද කාලේ වුණත් පැවිදි වෙලා බණ භාවනා කරන කෙනෙකුට කල්පනා කරන්න ඕනේ අපි මේ කවදාකවත් මේ ලෝකේ ජීවත් වෙන්න බැරි නිසා නැත්නම් අඹුවක් අකින්න බැරි නිසා ගයක් කරන්න බැරි නිසාව නෙවෙයි අපි ආවේ මේ ධර්මයේ තියෙන ගුණය කියලා දකිනවනම් වෙන මොනම නිවනක්වත් නැති වුණා. එන්නේ මේ සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියන වචනේ සිහිපත් කර කර ජීවත් වුණත් මහානකම සම්පූර්ණ. උපසම්පදාවටත් වැඩි වගේ. ඉතින් ඒක තේරුම් අරගන්න නම් අපි තේරුම් ගන්න ඕනේ අපිත් ඇස් පෑදෙන්න ඕනේ අර බප්ප ස්වාමීන් වහන්සේ කිව්වා වගේ. අපි ඇස් පෑදෙන්නේ නැතුව බුදුහාමරට පසසක් තිබුණත් අපිට ඇති වැඩක්. අපිට ඇහැ පෙල්ල මුන්දට ඇහැ තියෙන මුන්දට ඇහැ නැහැ කියන එකවත් තේරෙන්නේ නැත්නම් ඉතින් අර මේ අන්ද අන්දයට පයේ මණිකට මණිකක් කැප්පුණා වගේ ಗುಣ ගන්න බැරි ගැටයක් තියෙනවා. ඉතින් එන්නේ ලෝකය පටවින් පටවිතෝ සංජානන. මේ පෘථිවිය පෘථිවියයි හංගි. ඊ හංගලා ඒක තමයි මේ දල ජාතික නිෂ්පාදන නැත්නම් ඒක පුද්ගල ආදායම කියලා මේ අම්මලාගේ නීතියක් හදාගෙන තියා ඉන්නවා මේ පෝසත්කම. ඒ උන්ගේ නීති. ඒ බාහිර ඉල්ලලා තියෙන කොකු බර වැඩි වෙන ගානට උන් කියනවා පොහොසත් කිය. බුදුජානනාංශ කිව්වේ ඔක්කොම ආමිෂ සුඛ ඔය කන්දකට වැඩි උදා නිර්ආමිෂ සුඛේ. නිර්ආමිෂ සුඛේ කියලා කියන්නේ මොනම දෙයක්වත් නැහැ. ඉඳ ගන්න ආසනයේ තියෙන වාඩි වෙලා අරමුණක් තියෙනවා. අරමුණට හිත දාලා වුණා ඒකෙන් ලැබෙන ඒ කාමච්ඡන්ද ව්‍යාපාද ආදී. නිවර්ණය කළා ඒ පිටක්ක ਵਿਚාර පීච සුඛේ කාගතා සහිත ඒ නිර්ආමිෂ සුඛේ බලනකොට බලන්න ඔය මේ ජාත්‍යන්තර සමිති සංගම් වලින් ඇති කරලා තියෙන උපමාන ඔක්කොම නිකන් බොල් පුස්ලයක් වඩපත්. මේ සිංහලයට මේවා තිබිලා තියෙන අවුරුදු 10කට සමානට ඉස්සෙල් පැහැදිලිව තිබිලා තියෙනවා. මනුස්සකම කියලා කියන්නේ මේ ලෝකේ සතුටින් ජීවත් වෙන මිනිහ. අතෝ ඊටම වඩා ඊට කඩන් ආයන වාහන අනම්මන නෙවෙයි. ඒක සේරම කුඹලා පෙන්වන්නේ මේ මේ තොරතුරු තාක්ෂණය තමයි. ඉතින් අපි ඒවා ලැබුවට කවදාකවත් ඒකේ දෝෂයක් නැහැ. නමුත් ඒක කොවිද වෙන්න ඕන දක්ෂව පාවිච්චි කරන්න. ඒනෝ බලනකොට මේ යෝගාවචර ජීවිතයකටපත් උනත් යෝගාවචර වශයෙන් අපි ඇත් දෙක වහගෙන සත්කන් දෙක සද්ද ඇහෙන්නේ නැති තැනකට යන්න කල්පනා කරත් අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුන්‍යාකාරගතව වගේ ඊට පස්සේ එහෙම පැයක් හිටියත් මම පුදුමාකාර సౌందర్యාත්මක පැත්තක් තියෙනවා මේ කොවිද ධර්මයේ හරිය ධර්මයේ නැත්තම් සත්පුරුෂ ධර්මයක් එක බලන්න. ඉතින් ඒක ඇහෙනකොටම ඒක ප්‍රකාශ වෙනකොට මේකට නැඹුරුවක් ඒකට දැඳෙන ගතියක් එන්නේ ඔන්න පෙන්න පෙර කරපු පින කියලා කියේ. නැත්නම් අපි මෙතන මේ එකතු වෙලා ඉන්නේ කවදාකවත් ඊට මීට ඉස්සලා දෙන්නේ දැකලා නෙවෙයි. මම අපි යන් අරහෙට යන් කියලා අපි දෙන්නේ කතා වෙලා නැහැ. අනිවාර්යයෙන්ම ඉබේම අපිට මතුවෙච්ච දේ. ආන්නේ මතුරුනාට පස්සේ අපි ඇවිල්ලා බලනකොට ඔක්කොගම තියෙන සමාන සමාන්තර අදහස් වගේ. ඒ මොකද බුදුරජාන් වහන්සේලාගේ පටන් පසේ බුදුරජාණන් වහන්සේලා පටන් ආර්යයන් වහන්සේලාගේ රහතන් වහන්සේලා පටන් මේ යටින් යන මේ ධාරාවක් මේකේ තියෙනවා. අන්නේ ධාරාවෙන් එනදී අපි කුංචියට චිලි පිටසක් එකතු වෙලා තනවා වඩා ගත්තට පස්සේ ඒක අර ලෝකේ ජනමතයේ තියෙන 99 යන ගතියට අපි අහුවෙන්නේ. ඒ නිසා ලොකු සාන්ත ලියලා කියනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගතියි. මොකද මේකෙන් තමයි මේ ලස්සන කුරුළු කැටලට විෂ වැටපු විදපු ඊතලේ වදී. ඔච්චන මාති. ওই තොරතුරු තාක්ෂණය තමයි. ඒක හරියට එල්ල කරලා ගහනවා. විෂයයේ හරියටම කවුත්තරම ගහනවා. යවමර පස්සේ විසුමක් නැහැ. ඒකයි මේ ගේට්ටුවෙන් එළියට ගියාම සිද්ධ වෙන්නේ. පාර දෙපැත්තේම අටවලා තියෙනවා. එක එක එක එක දේවල්. මිනිස්සු ඉන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ තොරතුරු වලම ගිලිලා. බස් එකේ නැගත් කඩේකට ගොඩ වුණත් වක් කරගෙන ජීවත් වෙන. ඉතින් ඒ ලෝකෙට ගිහිලා බලනකොට මේ මිනිස්සු අන්ධයි. අන්ධ පුතුජනයි. කදාක පහත් කරලා විතරක් කතා කරන්නේ. අදාකත් මේ මිනිස්සු නීචයි කියලා හිතන්න එපා. හිතුවොත් ඒකම අපේ අදක්ෂභාවයක් වත්. කල්පනා කරන්න ඕනේ මෙහෙම නරකාදීකින් මෙහෙම නරාවලකින් ඉන්න තැනක් ඉන්න තැනක්වත් අපිට තියෙනවනේ කියලා බැලුවොත් ඒ පටවින් පටවිතෝ සංජානාති කියන. පටවිය ලෝකයා දක්න දක්නා විදියට පටවියයි හංගින ගතිය කෙරේ අපිට නිකන් දෙසරයක් කල්පනා කරන්න පුළුවන් ඕකද ලෝකේ අනිවාර්යම රැකිය යුත්තේ එහෙම නැත්නම් මේ පෘථුවිය වෙන ආධ්‍යාත්මයක් වෙන ගුණ ජීවිතයක් වෙන සත්පුරුෂ ධර්මයක් වෙන ආරි ධර්මයක් නෙමේ පටවියාපෝ තේජෝ කියන මේ හතර මහා භූත නැත්නම් මේ මණික් මුතු මණික් ගංගා ආදී වටිනා දේවල්ද වටිනා දේ වෙන්නේ කියලා ඕක පිළිබඳ සැක බලන්න පුළුවන් ගතියක් තියෙනවා අසුතවත් පුදු ජනයට නැති යාන්තම් මොකද ශක්තියක් තියෙනවා පටවින් පටවිතෝ මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති මේ පෘථිවිය පිළිබඳව වරණගී හතරක් වෙනවා පටවින් මඤ්ඤති ဒုတိယවෙන් පෙන්ලා දෙන තියෙනවා පෘථිවියමයි ආත්මය ඒක තියෙනවා දිනු නැත්තම් යන පට වියාමඤ්ඤති පෘථුවියෙහි අර්ථي අර්ථේ දර්ශනය දාර්ශනිකව පෙන්ලා දීලා තියෙන්නේ මේ රූප ධර්ම වලින් තොර නාම ධර්ම කියලා જાතියක් නෑ ආත්මයක් නෑ රූප ධර්ම පමණමයි භෞතිකවාදී. ඒකට කියනවා උච්ඡේදවාදී කියලා රූපේ මැරීමත් එක්ක ආත්මත් මැරෙනවා. වග වෙන්න කෙනෙක් නෑ කර්මයක් නෑ හේතුඵල ධර්මයක් නෑ පුනරුත්පත්තියක් නෑ. රූපෙමයි. ඊට දෙවෙනි එක කියනවා පෘථුවියෙහි ආත්මය තියෙනවා. ඒ කියන්නේ නිකන් මේ මලක සුවඳක් තියෙනවා වගේ කොහේ තියෙනවද දන්නේ ඒ මල ඇතුලේ හිටියේ නැත්නම් පටවිත්තෝ මඤ්ඤති කියනවා පෘථිවිය කෙරෙන් තමයි පටවියාපෝතීජු කියන වස්තු කෙරෙන් ඒකට නිදර්ශන වශයෙන් පින්නන්නේ ගහක් නිසා ඇතිවන හේවණල්ලක් වගේ ගයින් බාහිරව ආත්මයක් තියෙනවා හැබැයි ඒක ගහ හා බැඳිලා තියෙන්නේ මුලින් බැඳිලා තියෙන්නේ දවල්ට කොට වෙනවා රැට දික් වෙනවා එන්නේ එහෙම ආත්මයක් තියෙනවා පෘථිවියෙන් පෘථිවියෙන් පටවින් මේටි මඤ්ඤති. පෘථිවිය මගේ කියලා හිතා ගන්න ගැතියි. ආත්මයෙහි ආත්මයෙන් ආත්මය පෘථිවිය කියලා ගන්න ගැතියි. මෙන්න මේ විදිහට උච්ඡේද සාසද දිච්ච දෙකට නොවැටි කාටවත්ම ගැලවෙන්න බෑ. අපි මේ භාවනාවේදී කරන්නේ මේ කොයි එකද අපි කොක්ක ගහගෙන ඉන්නේ කියන එක දැනගන්න එක විතරයි. එකක්වත් නැහැ කියනවනම් ඒක විතර ලොකු බොරුවක් තවත් ඇත්තේ නැහැ. අපි නිතරම භාවනා කරන බලන්නේ මේ ශරීරය මම කියා ගන්නවද මගේ කියා ගන්නවද මේ ශරීරයේ ආත්මය කියා ගන්නවද කියලා අපි එක විදිහකට බලනවා. මෙතන මේ අබ්බදම මූල පරියාය සූත්‍රය සඳහන් කරනවා පටවින් මඤ්ඤති පටවියෝ පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති ආත්මයක් කියලා දෙයක් නැහැ පෘථිවිය පමණයි විත්ති දෙන වස්තු ස්වභාවෝග විතරයි මරණයට පස්සේ මොකුත් නැහැ කියලා හිතනවා ඒක තමයි භෞතිකවාදීන් කියලා කියන්නේ උච්ඡේදවාදීන් කියලා කියන එක තමයි නාස්තිකම දෘෂ්ටි ලෝකේ තියෙන. ඒකට කිසියෙත්ම වග වෙන්නේ සදාචාරයක් පිළිබඳ. તો තව පිටසක් ඉන්නවා පෘථිවිය නැත්නම් පඨවි ආදී වස්තුවේහි තියෙනවා කියන. නැත්නම් වස්තුවෙන් එවනල්ලක් වගේ දෙයක් වෙනවා. නැත්නම් ඒකේ ආත්මයයි ඒකයි ආත්මය කියලා වගේ බාර ගන්න. මෙන්න මේ හතරෙන් කොයි එකේ තියෙන්නේ කියලා කියනකොට ওই ව්‍යාකරණ ඉගෙන ගන්නකොටත් හරි වැදගත්. මේ ව්‍යාකරණ අටකට කඩලා කොහොමද බෙදන්නේ මේක එක විදිහට බලනකොට ව්‍යාකරණ පාඩම. හැබැයි හොඳට මතක තියාගන්න ව්‍යාකරණේ නිවන් දකින්න බෑ. ව්‍යාකරණයෙන් සංසාරේ තේරුම් ගන්න. එනිසා ව්‍යාකරණයේ දක්ෂයි වෙනවා වෙනවා වෙනවා කියලා කියන්නේ තව තව සංසාර බැඳීමක් වුණත් වෙන්න පුළුවන්. නමුත් අපි ඉගෙන ගන්න ඕන ව්‍යාකරණේ සංසාරයෙන් ගැලවෙන්න. එතකොට අපි ව්‍යාකරණේ හරියට ඉගෙන ගන්න වෙයි. ඉතින් නමුත් අද අපි යොදාගත්ත කාල සීමාව સમાપ્ત වෙච්ච නිසා මම මෙතනින් ධර්ම දේශනා නැත කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙක් කල් අපි ඉගෙන ගන්න අනිකෝ සූත්‍ර ධර්ම, ඒ වගේ බණ භාවනා වලට මේ හඳුන්වා දීම ශීර්ෂයෙන් වගේ මේ කරපු කොටස් තව තවත් සුපයක් වටේ පිණිස හේතු වේවා. ඒ අනුව බුද්ධ දේශනා විදිහට සඳහන් කරන මිත්‍යා දෘෂ්ටි විශ්ස ක්‍රමක්‍රමයෙන් අවබෝධ කිරීමේ සම්‍යක් දෘෂ්ටි කියන්නේ මොකක්ද කියන එක වටහා ගැනීමට පිළිඹු කර ගැනීමට නිදර්ශන කර ගැනීමට සියලු දෙනාට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ ප්‍රථම ධර්ම දේශනාව මූලපරියාය සූත්‍ර සම්බන්ධයෙන් නැතර කරනවා සියලු දෙනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා